ඉතින් මම ප්‍රශ්න වලට යන්න කලින් ඊයේ පොඩ්ඩක් අර අමතක වීමක් වුණා මේ පොඩි ගාතාවක් මතක් කළා අර ප්‍රඥාවයි සතියයි මුල් කරගෙන යනවා කියන එක සම්බන්ධයෙන් ඒක ඇත්තටම සුත්තනිපාතේ එන ගාතාවක්. ඒකේ එන්නේ යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤා යේතේ පිතියරේ කියලා බුදුරජාන් වහන්සේ කියනවා යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං යම්තාක් ලෝකේ කෙලෙස් සැඩ පහරවල් තියෙනවා නම් ඒ කෙලෙස් සැඩ පහරවල් සියල්ලටම සතිතේසං නිවාරණං මේ යොදන ආවරණය යොදන එක්තරාන්දමක බාධකය තමයි සතිය වෙන්නේ. සෝතානං සංවරං භූමි. මේ කෙලෙස් සැඩ පහරවල් වල සංවර කිරීම නැත්නම් මෙල්ල කිරීම කියලා මම මේක වදාරනවා. ඊළඟට පඤ්ඤායේතේ පිටියරේ ඒවා සම්පූර්ණයෙන් වියලවා දමන්නේ කපා හරින්නේ ප්‍රඥාව හරහා. එතකොට සතියයි ප්‍රඥාවයි තමයි බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම විපස්සනාවේ ගැඹුරට යන්න යන්න සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන යන ගමනක් තමයි එතකොට අනුමත අනුමත කරන්නේ. හොඳයි අපි මේ පරණ බැරි වෙච්ච මේකට සත් එක්ක ඉතින් මම අද ආරාධනා කරනවා අද තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. හොඳයි. පෙරවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 9ක් තියෙනවා. හොඳයි. පෙරවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය නාසයක් ඇතුළත බිත්තියේ හැපෙනවා දුටුවා. ටිකෙන් ටික හුස්ම රැල්ල කෙටි වී ගියා. පසුව හුස්ම නොදිනී ගියා. ඒ අතර උදරය පිම්බීම හැකිලිම දැනුණා. එවිට මම මෙතන සිටින බව සිහි කළා. බාහිර ශබ්දයක් හුස්ම දෙස බැලීමට කරදරයක් වුණා. ආශ්වාස ප්‍රශ්වාස පැය භාගයක්වත් බැලීමට අමාරුයි. පරයන්කේදී කොන්දේ වේදනාව දැනුණත් එය ස්වල්ප වේලාවකින් නොදෙනී යයි. නිදිමත ගතිය දැනෙන විටම නිදිමත යයි හැඟේ. භාවනාවේදී නින්දට ඉඩ නොදෙමි. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස සිතමින් සක්මන් කරන විට සිත එකඟ වේ. වැලිමලුවේ සක්මන් කරන විට යටිපතුල් වලට සිසිලක් දැනිනි. ඊයේ ධර්මදේශනයේදී ධර්ම සාකච්ඡාවේදී උප උත්තර දුන් විදිහට උපදේශ දුන් විදිහට පරිදි උපදේශ දුන් පරිදි ඔසවනවා ගෙනියනවා තබනවා යන්වෙනි සිතා සක්මන් කරන විට හිත හොඳින් එකඟ වුණා. සක්මන් කරන විට වේදනාවක් නිරීක්ෂණය කළෙමි. දකුණු පාදයේ කෙන්ඩාවල වේදනාවක් ඇතිවිය. එය මෙනෙහි කොට ටික වේලාවකින් වේදනාව සංසිඳුණි. තෙරුවන් සරණයි. ඉතින් විශේෂයෙන් හදන්න සකස් කළ යුතු දෙයක් නැහැ මට නම් පේන්න. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ මුලදී කොහොමත් ඉඳගෙන කරන භාවනාවේදී ආධුනික යෝගීන්ට ප්‍රශ්න ඇති වෙනවා. කරදර සිද්ධ වෙනවා. මොකද හිත මෙල්ල වෙලා නැහැ. අපි කරන්න යන්නේ බොහොම උදාසීන අරමුණක ඒ තරම් රසයක් නැති අරමුණක හිත තියන්නයි යන්නේ. ඉතින් ඇත්තටම මේකේ රසයක් තියෙනවා. හැබැයි ටිකක් කාලයක් ගියාට පස්සේ. එතෙක් ඉතින් හිත අර පරණ පුරුදු කාමාරමුණු ඔස්සේ දුවගෙන යනවා. ඒ නිසා ඉතින් උත්සාහයෙන් වීරයෙන් අත්හරින්නේ නැතුව වැඩේ කරන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. මම සිහියෙන් අවධානයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙනස බලා සිටීමි. හුස්ම නොදිනී යනවා යනවාද දැනේ. වරක මාගේ උරහිසේ තද වේදනාවක් දැනුනි. වේදනාව දුකයි කියාද එහි වෙනස් වීම අනිත්‍යයි කියාද එහි අනාත්ම බව මෙනෙහි කළෙමි. එසේ වේදනාවක් ආවිට වේදනානුපස්සනාවට අනුව මුල මුල කර්මස්ථානෙට හානියක් නොවන අයරින් දකින්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න මැනුව. තෙරුවන් සරණයි. ආනාපාන සතිය මුල කර්මස්ථානය කරගෙන යනකොට දැන් අපි ආනාපාන සතියෙන් සෑහෙන එකඟ භාවයක් හදාගත්තා නම් ඊළඟට වේදනානුපස්සනාවට යොමු වෙන්න පුළුවන්. අර වෙලා තියෙන්නේ අපි එකපාර්ශ්ව වේදනාව නිරීක්ෂණය කරන්න ගියාම අපි ඒ තරම් සූදානමක් නැත්තම් අපි වේදනාව හරහා දුකටපත් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් වේදනාව කියලා කියන්නේ මෙතෙන්දී මේ දුක් වේදනාව. කයේ ඇති වෙන යම් ස්තනක දුක් වේදනාවක්. ඒ කියන්නේ මේ අපි තමු රිදෙන්න දුමක් කැක්කුමක් වන්න හට ගන්නවා. අපි එතෙන්ට අපේ අවධානය යොමු කරාම අපි ඒ තරම් වැඩිච්ච සතියක් නැත්තම් එකඟ භාවයක් නැත්තම් උපේක්ෂාවක් නැත්තම් අපි මේක ග්‍රහණය කරගන්නවා. මේක මටමයි වෙන්නේ කියලා ඔන්න හිත දැවෙන්න ගන්නවා. නැත්තම් මේකත් එක්ක ගැටෙන්න ගන්නවා. හරිද? එතනයි තියෙන්නේ පොඩි ප්‍රශ්නයක්. හැබැයි ටික ටික ආනාපාන සතියෙන් වෙන්න පුළුවන් වෙනත් භාවනාව හරහා ටික ටික හිත එකඟ වෙන්න එකඟ වෙන්න සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අපේ හිතේ එක්තරා අන්දමක මේ උපේක්ෂාවකුත් වැඩෙනවා. මේ අරමුණුත් එක්ක අරමුණු වලින් අයින් වෙලා ඉන්න පුළුවන් ශක්තියක් ටික ටික ගොඩනැගෙනවා. මේක එකපාරට එන ගන්නේ මේ ටික ටික ගොඩනැගෙනවා. අන්න ඒ මට්ටමකදී හොඳට මේ වේදනාව බලන්න පුළුවන් නම් වේදනාවෙන් අයින් වෙලා වේදනාව වේදනාවක් වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒක කිසි වරදක් නැහැ. හැබැයි එතෙන්දිත් මේ වේදනාව අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියනවත් දුකයි දුකයි දුකයි කියනවත් නෙමෙයි තියෙන්නේ. වේදනාවට වෙන්නේ මොකද්ද? දැන් වේදනාව අපි තුමු ධනහිසේ හට ගන්නවා නම් ඒ ධනහිස ප්‍රදේශයට අපි අවධානය යොමු කරනවා. මෙතෙක් දැන් ආනාපානෙ තිබුණ හිත දැන් හැබැයි ආනාපානෙන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්න ඕනේ. එක පාට හුස්ම රැල්ලක් දෙකක් බලලා මේක කරන්න බෑ. ඒ කියන්නේ එහෙමත් කරන්න පුළුවන් හොඳට වැඩිච්ච සතියක් සමාධියක් තියෙන කෙනෙකුට. හැබැයි අපි තුමු ආධුනික මට්ටමේදී කොහොමත් ඒක කරන්න බෑ. අපි ආනාපාන සතිය ඔස්සේම සෑහෙන දුරක් යන්න ඕනේ. ඒ කියන්නේ මුලින් ආස්වාසය හඳුන ගන්නවා ප්‍රස්වාසය හඳුන ගන්නවා ඊළඟට ආස්වාසය අපි තුමු දික් බව කෙටි බව වත් ඉතින් පුළුවන් නම් හඳුන ගන්නවා ඊළඟට ඕකේ මුල මැදාග දකින්නවා ඊළඟට ඔන්න හොඳට ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා ඔන්න ඒ කියන්නේ යම් පමනකට සමාධි මට්ටමක් ඇවිල්ලා තියෙන්නේ. ඒ මට්ටමේදී ඕනනම් වේදනාවක් හටගත්තාම වේදනාව නිරීක්ෂණය කරන්න පුළුවන්. එතෙන්දිත් අපි කරන්නේ අර මෙතන හැදිච්ච එකඟ භාවය, නාසිකාග්‍රේ ප්‍රදේශයේ හැදිච්ච එකඟ භාවය දැන් අපි ගෙනියනවා මේ අපි මේ ධනේසට. ධනේසේ නම් වේදනාවක් තියෙන්නේ. ගෙනිච්ච පමණින් ඉතින් ඕක ඉන්නේ නැහැ. හිත එතන ඉන්නේ නැහැ. හිත ආයි පයින්නවා ආනාපානටම. මොකද මෙතනයි යාට හුරු තැන. ඉතින් ආයි ගෙනලා තියන්න ඕනේ. ආයි පයින්නවා ආයි ගෙනල්ලා තියෙනවා. හැබැයි ඔහොමම කරනකොට දැන් එයා ක්‍රමානුකූලව අපේ මෙහෙයවීම හරහා ඔන්න දැන් මෙතනම බලන්න පටන් ගන්නවා. මෙතන තියෙන වේදනාව එයාට දැන් අරමුණක් බවට පත් වෙනවා. ඉතින් එතනත් බොහොම සාවධාන නිරීක්ෂණයක් තමයි තියෙන්නේ. මෙතන මේ හිතට නිකන් උගන්නනවා වගේ වැඩක් කරන්න මෙන්න මෙතන මේ අරමුණක් තියෙනවා. මේක නිරීක්ෂණය කරන්න. මේ සාවධාන නිරීක්ෂණය හරහා බොහොම මධ්‍යස්ත හිතේ මුකුත් හැලහැප්පීමක් නැතුව ඇතුලේ බොහොම සංසිඳිලා ඇතුළත කතාව නතර කරගෙන බොහොම මධ්‍යස්තව කරන මේ නිරීක්ෂණය හරහා හිතටම තේරෙනවා මෙතන තියෙන යථා ස්වභාවය. මේක අපිට මේ හිතට කාවත් දන්න ඕනේ කියලා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කීම හරහා අපි අර යාට මේ අස්පනා අපිට තියෙන දේ දැක ගන්න තියෙන අවස්ථාව අපි ගිලිහිලා අපෙන් ගිලිහිලා යනවා. මොකද අපි මේ අස්පනා අපිට අනිත්‍ය පෙන්වන දෙයක් තියෙද්දී අපි ඇතුලෙන් මතුරන වෙන දෙයක්. ඉතින් ඒක අවශ්‍ය නැහැ. මේ අස්පනා අපිට පෙන්වන්නේ මේ අනිත්‍ය තමයි. මේ කියන්නේ එකපාරට අපිට මේක නොවැටුණාට එයාට මේ ලැබිලා තියෙන්නේ අනිත් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන දහම ඇත්තටම මේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් දෙයක්. ඒක මේ බුදුහාමුදුරුවෝ කියන නිසා අනිත්‍ය වෙච්ච දෙයක් නෙමෙයි. මේ අපි අත් දකින්න හැම දෙයකම අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. දුක් ස්වභාවයක් තියෙනවා. අනාත්ම ස්වභාවයක් තියෙනවා. ඒක ඉතින් අපි පොතින් පතින් දැනගෙන බුදුරජාන් වහන්සේව විශ්වාස කරලා අපි අපිත් ඒක තියෙනවද කියලා බලන්න ඔන්න දැන් පරීක්ෂණ කරන්න පටන් ගත්තා වගේ. ඒකට ඒක අපි දැන් දැන් දැන් පටන් අරගෙන අපි කරගෙන යන්නේ දැන් මේ බුදුහාඳුරන් විශ්වාස කරන් වැඩේ පටන් ගන්නවා පටන් ගත්තාම ඊට පස්සේ දැන් ඒක අපිටත් ඇත්ත වශයෙන්ම ඒක අනිත්‍ය නම් අපිටත් එයා අනිත්‍ය බව පෙන්නාවි එතෙක් අපි බලාගෙන ඉන්න තියෙන්නේ මෙයා ඇත්තටම අනිත්‍යද ඇත්තටම මේක නිසා මට දුකක් ඇති වෙනවද ඇත්තටම මේක මට පාලනය කරන්න බැරිද කියලා ඒක දිහා හොඳට මධ්‍යස්තව බලන් ඉන්න තියෙන්නේ බලන් ඉන්නකොට අන්න යා ටික ටික ටික ටික මේක මේකේ තියෙන ස්වභාවය අපිට පේන්න ගන්නවා වැටහෙන්න ගන්නවා ඒක චිත්ත අභ්‍යන්තරයේ හොඳට ගැඹුරේ කාවදිනවා. අර ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. ප්‍රඥාවක් වශයෙන්, විපස්සනා ඥානයක් වශයෙන් වැදගත් වෙන්නේ ඒකයි. ඒක බොහොම හිතේ අභ්‍යන්තරයේ පතුලේ කාවදින ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔය වගේ ස්වභාවයකින් තමයි එතකොට මේ වේදනාවකුත් නිරීක්ෂණය කරන්න තියෙන්නේ. එතෙන්දිත් අර වගේ වචන පාවිච්චි කරන්න ඕනේ හොඳට මේ කොහොමද වේදනාව හටගන්නේ වේදනාව පැතිරලා තියෙනවද නැත්නම් එක තැනකට ඒකේ නිකන් කේන්ද්‍රගත වෙච්ච තැනක් තියනවාද වැඩියෙන් රිදෙන තැනක් ඊළඟට මේකේ නිකන් පුපුරු ගහනවා වගේද තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වේදනාව එහෙම වැස්ස වේලාවකදී මේ වැටෙන වතුර බිඳුව වලට උපමා කරනවා. ඒ කියන්නේ මෙතන මේ තනි වේදනාවක් නෙමෙයි තියෙන්නේ වේදනා රාශියක එකතුවක් වගේ තියෙන. ඉතින් ওই වගේ දේවල් අර හොඳට සමාහිත වෙච්ච හිතකට හොඳට තියුණු වෙච්ච හිතකට හසු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකයි අපි ආනාපානෙන් ටිකක් හොඳට මේක තියුණු කළා මෙතනට යොමු කරන්නේ. අන්න එතකොට තමයි මේකේ තියෙන මේ වේදනාව වේදනාවේ යථා ස්වરૂපය හඳුනා ගන්න අවස්ථාව තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස පරියංකය මා භාවනාවට ආධුනිකෙක්මි. දැනට මාස 3ක පමණ සිට අතරින් පතර භාවනා කළෙමි. මූලික වශයෙන් මා කර තිබුණේ මෛත්‍රී භාවනාව, අසුභ භාවනාවයි. මේවා සිදු කළේද නිසි උපදේශයක් නොමැතිවයි. කිහිපවරක් ආනාපාන සතිය කිරීමට උත්සාහ කර එම උත්සාහය අත්හැර දමා තිබෙනවා. මීට මාසයකට පමණ පෙර එක් දිනක් ආනාපානය කරමින් සිටේදී හුස්ම රැල්ල නොපිනී ගොස් කය නැතුවක් මෙන් දැනී තිබෙනවා. නමුත් ඉන්පසුව නිසි ආකාරයෙන් ආනාපාන සතිය සිදුනේ නැහැ. ඉන්පසු මීත්‍රිගල පැමිණි පසු පෙරේදා ආනාපානය කිරීමට උත්සාහ කළත් ඒ ඊටාත්ම අසීරු වුණා. හුස්ම රැලි දෙක තුනකට වඩා කරන්නට නොහැකි වුණා. දෙවැනි දවසේත් එය එලෙසම වුණා. ඒත් මම ඒත් ඔබ වහන්සේ විසින් යෝගීෙකුට මෛත්‍රී භාවනාවෙන් භාවනා කරගෙන යන්න කියා දුන් උපදේශයට පසු මමත් මෛත්‍රී භාවනාව වැඩුවා. ඊයේ ධර්ම සාකච්ඡාවට පසුව වාඩුණු පරියන්කේම දස දිසාවට මෛත්‍රී කළා. ඉන්පසු කරණීයමිත සූත්‍රයේ ඇති ආකාරයට මෛත්‍රී කර මේ අරන්නේ සිටින සියලු දෙනා දෙනාගේ පටන් දසදහසක් සක්වල සිටින සියලුම සත්වයන්ට මෛත්‍රී කළා. මා ඒ ආකාරයට කලේ නිවැරදි මෛත්‍රී කරන ආකාරයෙන් හොදන්නා නිසායි. නමුත් අතරින් පතර මා හුස්ම ගැනත් බැලුවා. එහිදී මට අවබෝධ වූයේ පසුව බොහෝ හුස්ම බොහෝ සංසිදී ඇති ආකාරයයි. එමෙන්ම වෙනදාට පරයන්කේ සිත විසිරී යන ස්වභාවය 100%ක්ම අඩු නොවුනත් සැලකිය යුතු අඩුවීමක් දැනුණා. මායේ ආකාරයෙන් ආනාපානයේ සිට මෛත්‍රී භාවනාවට මාරු වීම ඉක්මන් වැඩි හෝ අනවශ්‍ය දෙයක්ද? සක්මන් භාවනාව. පොඩ්ඩක් දැන් හුඟක් මෛත්‍රී භාවනාව කරපු කෙනෙකුට ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ කියන්නේ මේ මෛත්‍රියෙන් සමාධි මට්ටමක යන්නත් පුළුවන් සමාධි මට්ටම අභිභවා ගිහිල්ලා මෙත්තා චේතෝ විමුක්ති කියන මට්ටමකට යන්න පුළුවන්. ඔය දිසා පරණය හරහා දිසාවලට ඔක්කොටම සමානව මෛත්‍රී පැතිරෙලා යන්නේ ඒ මේ චේතෝ විමුක්ති මට්ටමක්. ඒ මට්ටම ගන්න පුළුවන් නම් එතනින් විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඇත්තටම සමාධි මට්ටමකිනුත් යන්න පුළුවන්. එතෙන්දී ටිකක් අර මේ හිතේ තාම මදි ගතියක් තියෙනවා. චේතෝ විමුක්ති මට්ටමක් දක්වා හොඳට මේ සියලු දස දිශාවට හරවන්න පුළුවන් නම් එතෙන්දී ආයි විපස්සනාවට දාගන්න හැකියාවක් හුඟක් වෙලාවට ලැබෙනවා. මොකද සෑහෙන්න ඒ හරහා හොඳට සෞම්‍ය වෙච්ච මුරුදු වෙච්ච හිතක් තියෙන නිසා. ඉතින් දැන් එහෙමත් කළා ඊට පස්සේ ආයෙත් කියන්නේ දිශාවලටත් කළා ඊට පස්සේ ආයෙ මේ ආනාපානයට එන්න අත්‍යවශ්‍ය නැහැ. ඒකයි මම අර කලින් කෙනෙකුට කිව්වේ. මොකද එයාට හැකියාව තිබුණා තිබුණා මේ සියලු දිශාවන්ට දස දිශාවන්ටම හොඳට මෛත්‍රිය පතුරවලා ඒක තුළම ඉන්න හැකියාවක් තිබුණා. ඊට පස්සේ තින් කෙලින්ම ඒකේ ඉඳගෙන ඒකෙන් ඇත්තටම ඉඳගෙන කෙනට වඩා ඒකෙන් එළියට ඇවිල්ලා මෛත්‍රී කිරීම අත්හැරලා දාලා ඒකේ ප්‍රතිඵලයන් අපි දැන් කායानुපසනාව වශයෙන් වේදනානුපසනාව වශයෙන් චිත්තානුපසනාව වශයෙන් මෙනෙහි කරන්න ගන්න පුළුවන්. එතකොට ඔන්න විපස්සනාවේ ඉන්නේ. ඉතින් එහෙම දෙයක් තමයි මම කිව්වේ. ඉතින් දැන් මේ කියන යෝගියා කොයි මට්ටමේ ඉන්නවද කියන්නේ ඉතින් පොඩ්ඩක් කතා කරලම තමයි බරගන්න වෙන්නේ. කාගෙද කියන්න පුළුවන්ද? කාටද මෛත්‍රී කළේ? ස්වාමිනාංශ තෙරුවන් සරණයි මම මුලින්ම පටන් ගත්තේ දස දිසාවෙන්. ඊට පස්සේ පටන් ගත්තේ දස දිසාවෙන්. ඔව් මුලින්ම පටන් ගත්තේ දස දිසාවෙන් උතුර දකුණ ඊට පස්සේ නැගෙනහිර බටහිර උතුරු අනුර මොකක් හරි වචනයක් පාවිච්චි කරලා අදන් සුවපත් වේවා වගේ එහෙම දෙයක් කළා එහෙම සමිනාස සිතේ සිතේ ඇති දුක් නැති වේවා ගතේ ඇති දුක් නැති වේවා ඊට පස්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අහහ ඒ විදිහට පටන් ගත්ත සමිනාස මේ අද උදේ කරා දෙවියෝ මනුෂ්‍ය දෙවියෝ බ්‍රහ්මයෝ කරලා ඊට පස්සේ තිරිසන් සත්තු නිරේ සිටින සත්තු අසුරයින්ට ප්‍රේතයින්ට කරා හොඳයි වෙන කවම මතක් වුනේ නැද්ද? දැන් ඇත්තටම මේ, يعني ඔය ඔක්කොම තාම යන්නේ සම්මුති මට්ටමේ. يعني එහෙම ගිහිල්ලා ඊට පස්සේ තමයි අර තනි වචනයකට වගේ අඩු කළා දැන් අපි දැන් ඔය ඔක්කොම මෙව කළා ගන්නේ ඔක්කොම තියෙන මතක වෙන ඔක්කොම ටික අල්ල ගන්න. ඔන්නාට පස්සේ දැන් සියලු සත්වයෝ කියලා පොදුවකට ගන්න පුළුවන්. සියලු සත්වයෝම කියලා ඔන්න එක දිශාවකට ගනිද්දි මේ දිශාවේ ඉන්න සියලු සත්වයෝ කොහොම ඉතින් ඔක්කොම ලයි තිනේ දෙවියෝ බ්‍රහ්මයෝ ඔක්කොම ඉතින් ගෑනු පිරිමි මොකක්වත් ભેදයක් නැහැ. ඒ නිසා සියලු සත්වය සුවපත් වේවා කියලා ඔන්න මේ පැත්තට කරනවා. දකුණටත් කරනවා, පිටිපස්සටත් කරනවා, වමටත් කරනවා, උඩටත් කරනවා, රටත් කරනවා විදිහට මුළු පැත්තම ඔන්න දැන් අර ඒ වචනයෙන් විතරයි කියන්නේ. දැන් මේක ඕනම දෙයක්, ඕනම සමාධියක්, ඕනම මේ භාවනාවක් ගැඹුරට යද්දී සරල වීමක් වෙන්නේ. දැන් ඔයා හුඟාක් දැන් අර වගේ දෙවියෝ බ්‍රහ්මයෝ ඔක්කොම අල්ලන් මුලින් ආවේ. හැබැයි පස්සේ අන්තිමට යනකොට මේ ඔක්කොම මගහැරලා මේ ඔක්කොම සියලු සත්වයෝ හිතට ටිකක් බර අඩු වෙන්න ඕනේ. බර අඩු වෙන්න අඩු වෙන්න තමයි හිත ගැඹුරට යන්නේ. මැදදී අමතකත් වුණා සාවින්නාස් දෙක. කටියද? ඒක කට්ටිය වැඩි නිසා. කට්ටිය වැඩි. ලියලා බලන්න ඕනේ මේ කට්ටියට කරන්නේ. ඒක තමයි. ඉතින් මේ කොහොම හරි ඉතින් සියලු සත්‍ය දාගත්තාම කට්ටියම ඉන්නව ඇතුලේ. ඉතින් මේ <laughs> ඉතින් අර ඒ විදිහට අන්තිමට යනකොට අර සියලු සත්වයෝම කියලා මේවා කළා සියලු දසදෙසාවමත් හිතට පුළුවන් එක මොහොතේදී මේ දැන් මුලදී පුළුවන් ඔන්න ඊශ්‍රායෙන දෙසාව විතරයි. ඔන්න දකුණු දෙසාව විතරයි. ඒ විදිහට කරගෙන කරගෙන යනකොට හිතට එනවා හැකියාවක් දැන් මේ දසදෙසාවමත් එක වෙලාවෙ ආරමුණු කරන්න. ඒක ඒතර නිකන් අර මෛත්‍රිය විහිදවනවා වගේ. නිකන් ඇතුලෙන් නිකන් දැන් මේ දැන් බල්බෙන් ගත්තොත් බල්බ් එකට එක දිශාවකට විතරක් නෙමෙයි තියෙන්නේ. බල්බ් එක දස දිශ හැම දිශාවටම පැතිරෙනවා. ආලෝකේ පැතිරෙනවා. අන්න ඒ වගේ තමයි මෛත්‍රිය සිත දැන් මුළු දස දිශාවටම දස දිශාව නෙමෙයි තියෙන තරම් ඔක්කොම දිශාවන් වලට පැතිරෙනවා නිකන්. අන්නේ තත්ත්වයක් තමයි ඔය අන්තිමට යන්න තියෙන්නේ. ඒක තමයි මෛත්‍රිය යනකොට උපරිම මට්ටම. ඔය මේ මේ මෙත්තා මොකද්ද සූත්‍රයක් තියෙනවා මේ අර මෙත්තානිසංස සූත්‍රේ. මෙත්තානිසංස සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා, ಪರಿචිතා, සුසමාරද්දා ඔහොම කියලා. මෛත්‍රී තියෙන ආනිසංස පෙන්නනවා. ඒ කියන්නේ ඒක මේක වඩන්න පුළුවන් ආකාර ටික පෙන්නනවා. අන්න ඒ කියන්නේ ওই මට්ටම. ඒ කියන්නේ හොඳට මේ ඕනම කිසිම විවේදයක් නැහැ. ඕන මේ සම්පූර්ණයෙන්ම මේ කිසිම බාධකයක්, ભેදයක්, වර්ග කිරීමක් මොකක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම මේ මේ මෛත්‍රියෙන්ම නිකන් පිරලා වගේ. පැතිරිලා තියෙන්නේ. ඉතින් ඔය මට්ටමට ගන්න ඕනේ. එහෙමනම් ඔය මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ හිමීට දැන් ඊට පස්සේ මෛත්‍රිය දැන් එතෙන්දී ඔයාගේ හිතේ ලොකුවට දැන් සත්තු පුද්ගලයෝ දෙවියෝ බ්‍රහ්මයෝ මොකෙක්වත් නැහැ. මේගොල්ලෝ ඔක්කොම ගිහිල්ලා නිකන් දැන් තියෙන හිතෙන් නිකන් බොහොම හරි සෞම්‍ය මෛත්‍රිය පතරවන ස්වභාවයක් විතරයි. ඊට පස්සේ ඒ ඒකත් හිමීට අතර නතර කළා. ඊට පස්සේ පුළුවන් බලන්න දැන් ඒක හරහා මොකද දැන් කයට දැනෙන්නේ. ඔන්න කයට තියෙනවා යම්සි ප්‍රීති ස්වභාවයක්. ඊළාට ඒ හරහා නිකන් Tamanට වේදනා ස්වරූපයක් මොන හරි සැප වේදනාවක් දැනෙනවද යන්නේ වගේ බලන්න පුළුවන්. ඊළඟට හිතේ දැන් දැන් ඔය ඔය වගේ වුණාට පස්සේ හිත දැන් ඕක පොඩ්ඩක් තව පොඩ්ඩක් ඊළඟට ටික ටික මේක මේ හිත නිකන් අත්හැරලා දැම්මා වගේ නිකන් පොඩ්ඩක් හිතට නිකන් නිදැල්ලා ඉන්න දෙනවා. එතකොට ඔන්න මෙහෙම ඉඳද්දි හිතට මොන හරි සිතුවිලි ටිකක් එනවා. අනේ ඒක දිහා දැන් බලනවා. දැන් කෙලින්ම ආයි දැන් විපස්සනාවේ දැන් යන්නේ. අරකින් ආවා. ඒකෙන් උමනා කරන දෙයක් කරගත්තා. දැන් මේ හිතේන සිතුවිලි ටිකක් දිහා බලනොත් සිතුවිලි ටිකක් ආවා. ඉතින් ඒකත් බලාගත්තා. අහුුනේ නැහැ අතරියා. ඊට පස්සේ ඔන්න වේදනාවකුත් ආවා. ඒකත් තේරුම් ගත්තා අතරියා. ඔන්න ඒ විදිහේ දැන් ওই පැත්තට යන්න පුළුවන්. ඔහොම යනවා නම් වරදක් නැහැ. දැන් දැන් ওই මට්ටමට ආවා නම් ආයෙ ඉතින් ආනාපාන සතිය අත්‍යවශ්‍ය නැහැ. මොකද මේ මේ මේ මට්ටමේදී සෑහෙන සමාධියක් හැදෙනවා. හොඳයි. ඔව්. හොඳයි. තේරුම් සක්මන් භාවනාව ගැන ඔව්. කියන්න. ආ කියන්න බලන්න. ඔව්. සක්මන මා මුලින්ම කළේ මීතිරිගල පැමිණි පසුයි. මුලින්ම මම ඔසවමි, ගෙන යමි, තබමි ලෙස කළා. ඒ අනුව දින දෙක තුලදී පියවර 20ක් 30ක් පමණ යෑමට හැකි වුණා. නමුත් ඔසවමි, තබමි ලෙස ගත් විට ඊට වඩා ඉක්මනින් ඉක්මනට විසිරෙන බව විසිරෙන පටන් ගත්තා. සක්මන ඊට හොඳ දියුණුවක් ඇති බව අවබෝධ වෙනවා. ඔබ වහන්සේට හොඳයි. ම්ම් ඒ කියන්නේ ක්‍රමය අහු වුණා නම් සක්මනේදිත් බලන්න පුළුවන් තරම් දැන් මේ මේ මෛත්‍රී හරහා යද්දී ඒ කියන්නේ හොඳට මේ අපි කතා කරන ඔය සංස්කාර ස්වභාවයන් ඒ තරම් වැටහීමක් වෙන්නේ නැහැ. මේක තනික සම්මුතියකනේ යන්නේ. මෛත්‍රී භාවනාව යන්නේ තනික සම්මුති ලෝකයක යන්නේ. නමුත් ඒ අඩුපාඩු සෑහෙන මකා ගන්න පුළුවන් සක්මන් භාවනාවෙන්. හොඳට මේ සක්මන් භාවනාවේදී මොනවද දැනෙන්නේ? උණුසුම් ගති දැනෙනවා, සැසිලි ගති දැනෙනවා, තද ගති දැනෙනවා, මේ මෙලෙන් ගති දැනෙනවා. ඔක්කොම ටික හොඳට දැනගනිමින් යන්න. බලමින් යන්න. එතකොට ඒ ඒවායේ තියෙන ස්වභාවය දැකගනිමින් යනකොට ඒ පැත්තෙන් ටිකක් අහු වෙනවා ටික. හොඳයි හොඳයි. හොඳයි තේරුවන් සන්නයි. හරි. ගරු ස්වාමින් වහන්සේ කලක පටන් මම භාවනා වඩමි. ආනාපාන සතිය. ඊතා ඉක්මනින් සමාධිගත වේ. ශරීරයේ පටවි ධාතු පටවි ධාතුව වැඩි බව දැනගත හැක. ශරීරයේ ඊටමත් බරකින් යුක්ත විය. වීම. එම බ්‍රැකට් දාලා තිනවා ගලක් මෙන්. ආපෝ ධාතුව වැසි දිනේදී සුලියක මෙන් රුධිරය වේගයෙන් ගලා යන බවද තේජෝ ධාතුව මස් ගොබ ගැහෙන ආකාරයද දැඩි දැඩි සීතල වායෝ ධාතුව වැඩි වැසි දිනවල ශරීරයේ පාවෙන ස්වභාවයක් භාවයේද වැටහි. තවද ශරීරයෙන් සිත පිටගොස් නැවත පැමිණීමේදී පසුව මැදට පැමිණ දෑස් වලට පැමිණි පසු ශරීරයේ අනිත් අංග නැති බව වැටහි. දැස් විවර කළ පසු අත්පා සෙලවීමට හැකි බව හැකි සෙලවීමට හැක. මේ ඊතා වේගෙන් සිදුවේ. සිත නොමැතිව පැය එකක්මාරක් පමණ ගත වුවත් එම කාලය ඊටමත් වේගෙන් ගොස් ඇත. සක්මන් භාවනාවද පොඩකින් මම පොඩම් මැද හරිනම් කියලා. දැස් ඉවර කර පසු අත්පා සෙලවීමට හැක. මේ ඊතා වේගෙන් සිදුවේ. සිත නොමැතිව පැය එකක් එකහමාරක් පමණ ගත වුවත් එම කාලය ඊටමත් වේගෙන් ගොස් ඇත. කියවන්න. සක්මන් භාවනාවද හොඳට වැඩේ. ඇඟේ ඇසට ශරීරයේ සාමාන්‍ය හොඳයි අපි පොඩ්ඩක් අහමු කාවද කියලා ප්‍රශ්නේ. එතකොට ලේසි. පොඩ්ඩක් එන්න පුළුවන්ද කාගේද? අයිතිකාරයෙක් නැද්ද? හරි. එහෙනම් ඉතින් අපි අතහැර දාමු. <laughs> ඉතුරුට කියන්න බෑ. ආ කමන්න කියන්නකෝ බලන්න. ශරීරයේ සාමාන්‍ය වුවත් වම් පැත්ත ප්‍රමාණයෙන් පොඩ්ඩක් කුඩා බව වැටහි. දැන් මගේ ශරීරය ටික ටික දුර්වල වේ. ඇස්පිනීම අඩුවීම කෑම ඕනෑම දෙයක් කෑමට ගැනීමට හැක. එහෙත් ශරීරය ඊතා ඉක්මනින් දුර්වල වේ. මේ ගැන පහදන්න. බොහන්සේට පිං. <laughs> දන්නේ නැහැ කොහොමද කියන්නේ. <laughs> <laughs> අපි ඊළඟට යන්න. ඒක ලිව්වා නම් හරි හරියට. ඔව්. හරියට ලියන්න මේ කියන්නේ ඉදිරිපත් වෙන්න. මේ කියන්නේ මේකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන ඔක්කොම ඉන්නේ ඉගෙන ගන්න කට්ටිය. ඉතින් අපි ඔක්කොම මේ මේ කාටවත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ හොඳට උපරිමයෙන්ම පහදලා දෙනවා. ඔව්. <laughs> හොඳයි. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මුලින්ම වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කොට පසුව ආශ්වාසයට හා ප්‍රාශ්වාසයට සිත යොමු කිරීමට උත්සාහ ගතිමි. ආශ්වාසය කරන විට ඇතුළු වෙනවා යයිද ප්‍රශ්වාසය කරන විට පිට වෙනවා වශයෙන් මෙනෙහි කළෙමි. නමුත් වාර 3-4කට වඩා එක දිගට මෙනෙහි කළ නොහැක. සිත වෙනත් අරමුණු වලට ඇදී යයි. මේ සිතුවිලි ජීවිතයට සම්බන්ධ ඒවාද නොවේ. ටික වේලාවකින් නැවත වාඩි වී සිටින බව දැනෙන අතර සිත පිට ගිය බව හඳුනාගෙන නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමි. නමුත් වාර කිහිපයකින් නැවත සිත පිට යයි. මෙසේ මූල කර්මස්ථානයේ සිත යොමු කිරීමෙන් කිරීමත් බැහැරවීමත් අතර මාරුවෙමින් පැයක් එක එකහමාරක් පමණ සිටිමි. නිවසේදී භාවනාවට වෙන් කරන ලද කාලය නිම වූ විට නැගී සිටිමි. මුලදී දෙපා වලට වේදනා තිබුණා. නමුත් දැන් ඉහත ඉහතත් කාලයේ සිටිය හැක. ඉහත කී කාලයේ සිටිය හැක. මෙසේ නිතර සිත අරමුණෙන් බැහැර වන්නේ භාවනාවට අභාවය පුද්ගලයෙක් නිසාදයි දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නෑ නෑ කිසි අභාවය බවක් නෑ. ඕක ඔහොම තමයි தත්ත්වය. අපි හැමෝම අභව්‍ය වෙලා තමයි පටන් ගත්තේ. ඔව්. භව්‍ය වෙන්නේ ටික ටික. ඒ කියන්නේ මේ ඕක අමාරුයි. අපි මොකද මේ මේ කරන්න හදන්නේ අමාරු වැඩක්. ඒකනේ ඉතින් මේ තරම් මේ තැන් හදාගෙන සිල් අරගෙන මෙච්චර කැප වෙන්නේ මේ ලේසි වැඩක් නෙමෙයි. මොකද අපේ හිත යන්නෙම මේ කාමයන් ඔස්සේ, ද්වේෂයන් ඔස්සේ. ඉතින් කෙලවරක් නැති බාහිර අරමුණු ඔස්සේ තමයි යන්නේ. හිත කැමති ඒවත් එක්ක ඉන්න. ඉතින් එහෙම හිතක් තමයි අපි මේ මෙල්ල කරන්න හදන්නේ. ඉතින් එයා කිසිසේත්ම මේ හුස්ම වගේ කියන ඊටාම සරල මේ හරි ඒකාකාරී අරමුණක ඉන්න කැමැත්තක් නැහැ. ඉතින් එයාව නැවත නැවත ගෙනල්ලා තියන්න ඕනේ. නැවත නැවත ගෙනල්ලා තියන්න ඕනේ. ඉතින් ඒකේ ඒකම තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඕකේ බුදුරජාණන් වහන්සේ ඉතින් අප්‍රමාණව ඉතින් සූත්‍ර දේශනාවල ඉතින් මේකේ තියෙන ගැඹුර නැත්තම් මේ ගැඹීරත්වය පෙන්වලා තිනවා. උනම් මම උපමාවක් කියනවා නම් දැන් ඔය චප්පානක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා හරි ලස්සන උපමාවක් දෙනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ කියන්නේ ඔන්න කිඹුලෙකුත් ඉන්නවා, වඳුරෙකුත් ඉන්නවා, නරියෙකුත් ඉන්නවා, ඊළඟට බල්ලෙකුත් ඉන්නවා, පක්ෂියෙකුත් ඉන්නවා, නයෙකුත් ඉන්නවා. දැන් ඔන්න 6 දෙනෙක් ඉන්නවා. දැන් මේ 6 දෙනාම 6 දෙනාම හැබැයි ඉන්නේ මේ ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ සාමාන්‍ය තැන් වෙනස් වෙනස් තැන්. දැන් පක්ෂියා යන්නේ අහසට. කිඹුලා යන්නේ ගඟට. ඊළඟට නරිය යන්නේ සොහනටලු. ඊළඟට බල්ලා යන්නේ ඉතින් අපි තමු ගේකට යනවා කියලා කියමුකෝ. ඉතින් ඊළඟට නයා යන්නේ තුඹසකට. ඊළඟ වඳුරා යන්නේ ගස් මේ වනාන්තරයට. ඉතින් ওই විදිහට මේ කට්ටියටම ඒගොල්ලන්ට ආවෙනික තැන් තියෙනවා. ඉතින් මේ කට්ටියම බුදුහාඳුරු කියනවා යම්සේ මිනිස්සෙක් අපි තුමු ක්‍රමක් හරි ක්‍රමයකින් ඒගොල්ලන්ගේ බෙල්ලේ ලණු ගැට ගහලා ඒ ලණු වල අනිත් කොන එක තැන අනිත් කොන් ටික එකතු කරලා එක තැනකට ගැට ගන්නවලු. ගැට ගැහුවාම ඊට පස්සේ ගැට කාලේ වෙලා බැලුවොත් එහෙම ඇතැම් වෙලාවක අපි තුමු කිඹුලලු ශක්තිමත් වෙන්නේ. කිඹුලා ශක්තිමත් වෙනවාම එයා අනිත් අය ඔක්කොම ඇදගෙන ඔන්න ගඟට යදෙනවා. ඊළඟට පක්ෂියා ශක්තිමත් වෙච්ච වෙලාවක පක්ෂියා කට්ටියම උස්සගෙන උඩට යනවා. ඊළඟට නයා ශක්තිමත් වෙච්ච වෙලාවක කට්ටියම අරගෙන මිනිසයා තුමස පැත්තට යනවා. ඉතින් මේ විදිහට අර ඒ ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ කෙනා ශක්තිමත් වෙනවා. ශක්තිමත් වුනහම අනිත් කට්ටිය ඇදගෙන ඒගොල්ලෝ යනවා. ඉතින් ඔය ඔය විදිහේ තමයි කියන මේ ආයතන 6. අපිට තියෙන ස්කන්නාසය ආදී මේ ඉඳුරන් 6. ඇතැම් වෙලාවක ඔන්න ඇහැ ශක්තිමත්. ඇහැට තමයි හිත යන්නේ. ඇහෙත් ඇහැට දකින්න දෙයට තමයි හිත යන්නේ. එතකොට කනත් නෑ, දිවත් නෑ, කයත් නෑ, මනසත් නෑ. තනිකර මේ පේන රූපයත් එක්ක ඔන්න දුවගෙන යනවා. ඇතැම් වෙලාවට ඔන්න කන කන ශක්තිමත්. ඒ කියන්නේ කනට ඇහෙන සද්දෙට ඔන්න මුලා වෙලා. ඒ ඔස්සේ ඔන්න දුවගෙන යනවා. අනිත් ඒවා නිකන් බාල වෙලා. නැත්තම් ආහාර ගන්න වෙලාවක හොඳ ප්‍රණීත දෙයක් භුක්ති විඳින වෙලාවක ඔන්න දිව ශක්තිමත් වෙලා. අන්න එතනට ඒක හරහා යනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේ එකට බඳිනවා වෙනුවට මේගොල්ලන්ගේ ලනු ටික අරගෙන හොඳ ශක්තිමත් කණුවක බඳිනවලු. කණුවක බැඳහම දැන් මේගොල්ලෝ එහෙට අදිනවා මෙහෙට අදිනවා දැන් 6 දෙනාම එහෙටයි මෙහෙටයි අදිනවා. ඇද්දට එක එක්කෙනෙකුටවත් කොහෙටවත් යන්න විදිහක් නැහැ. මේ කණුව හොඳට ශක්තිමත්. අන්තිමට ඇදලා ඇදලා ඇදලා විඩාවටපත් වෙලා මේ කණුව ගාවම වැටෙනවායි කියලා කියනවා. මේ කණුව ඇටියට උපමා කරන්නේ සතිය. නැත්තම් මූල කමඨහන. දැන් මේ ආනාපාන සතිය කියන්නේ අන්නේ මූල කමඨහන. එතකොට මේ මූල කමඨහනේ තියෙන ශක්තිය තමයි ටික ටික ටික ටික මේක ළඟ මෙල්ල වීම. ඉතින් මුලදී මෙල්ල වෙන්නේ නැහැ. මොකද තාම අර බාහිර අරමුණු වල තියෙන හැකියාව වැඩි. හැබැයි ටික කාලයක් මේක කරන්න කරන්න නැවත නැවත ගෙනල්ලා තියන්න තියන නැවත නැවත ගෙනල්ලා තියන්න තියන්න මේ මූල කමඨානම තමයි අපි ශක්තිමත් කරන්නේ. කරන්න කරන්න අන්තිමට මේ එළියට යන ගතිය අඩු වෙලා ඇහැට කනට නාසයට මේ ආදී ආයතන වලට යන වෙනුවට අන්න යා ඒගොල්ලෝ দমনය වෙලා ඒගොල්ලෝ විඩාවටපත් වෙලා ඒ වෙනුවට මේ මූල කමඨානේම නතර වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකන් හරි වෙහෙසයි. තරම් තරම් සෑහෙන වීරයකින් මේ දේ කරන්න ඕනේ. ඔව්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙතෙක් කල භාවනා කළේ මෛත්‍රී භාවනාව සහ දෙතිස් කුණපය මෙනෙහි කිරීමයි. දැන් අද සක්මනේදී පාදයේ අස්ති දැනෙන්න ගත්තා. ඇටසැකිල්ලක අස්ති යන බව දැනුණා. මීට කලින් මාංශ සහ රුධිර ගතියද දැනුණා. මේ අන්දමට අස්ති දැනීම නිවැරදිද? පරියංක භාවනාව ඊට අපහසුයි. ආනාපාන සතිය අනිවාර්යද? ඒ වෙනුවට දෙතිස් කුණප ගැන සිතන එක කල හැකිද? ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. දෙස් කනපෙන් යන්නත් පුළුවන්. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? හොඳයි, තේරුම් ගන්න. මීට කලින් කතා කළා නේද මේ බැටතරා නේද? ඒකින්දි මොකද්ද කළේ මේ එතෙන්දී අපේ හැමනේ මම ඇහුවේ ඒත් ඔය විදිහම ඔය විදිහටම දැනුණා. ඒ දැනිච්ච එක මම හිතුවේ අර එදා අර වීඩියෝ එකේ ඒකට මම ආදේශ කරලාද කියලා. නමුත් ඊට පස්සෙවත් එහෙම අර මස් ගතියයි අපේ හඳුනේ ඉස්සලා අර ගෙනියනවා ඒ විදිහට ඊළඟට අර වැලි දැනුණා. ඊට පස්සේ අර වගේ මාංශ ගතියයි ඒක නිකන් තද වෙන ගතිය ඊළඟට ඒකේ රුධිරය වගේ දැනුණා අපේ හඳුනේ. ඊට පස්සේ දැන් තමයි අර අස්ති ගතිය කියන්නේ යම් තද ගතියක් කියන්න පුළුවන්. ඒක නිකන් ඇට ගතිය නැත්නම් රළු ගතියක්, කර්කශ ගතියක් එහෙමද? එහෙම නෙවෙයි අපේ හඳුනේ. ඒ නිකන් ඇට අස්තිතික මෙහෙම තියනවා වගේ පාදේ අනික්කේවා දැනෙන්නේ නැතුව නිකන් ඇටකටුවක් තිබ්බා වගේ එහේ ඒක දැනෙන්නේ තපහඳුනේ දැන් ඒ පාදයට විතරයි පාදයේ අස්ති කොටස විතරයි දැන් ඔය දේ හොඳට දැනගනිමින් යන්න පුළුවන් ද හිත පිට යන්නේ කියන්නේ වෙන වෙන බාහිර අරමුණු වලට වැඩි යන්නේ නැතුව නැතු පුළුවන් එහෙනම් වරදක් නැහැ ඒ කියන්නේ ඔය කොයි දේත් වළංගුයි ඇත්තටම මේ මේ මේ يعني දැන් මම මේ උපමා උදාහරණ වශයෙන් කියන ටිකම විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපි මේ සතර මහා ධාතුවේ තියෙන සාමාන්‍යයෙන් තියෙන ලක්ෂණ 12ක් විතරම පෙන්වනවා. ඉතින් ඔය ඔක්කොම කලවමේ Tamanට දැනෙන්න පුළුවන්. කොයි දෙයක් ප්‍රශ්නයක් නැහැ. කොයි දෙයක් දැන් ඒ කියන්නේ පෙන්නන දේ හොඳින් දැක ගන්නයි තියෙන්නේ. දැන් ඒවා බලද්දි හොඳට බලන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දී වැදගත් නෑ මේ මට දැනෙන්නේ කකුලේ අපි තුමු කලවැටයක්ද නැත්නම් ඔය කියන එක එක නම් දෙත් තියලා තියෙනවනේ අපි දීලා තියෙනවනේ නම් ටික ඒවත් වැදගත් නැහැ. ඒව වෙනුවට හරි මෙතෙන්දී මේ දැනෙන තැන අවධානය යොමු කිරීමයි වැදගත් වෙන්නේ. හොඳට ඒවැය ගැන අවධානයෙන් ඒ දැනීමත් එක්ක හිත පවත්වන්න පුළුවන් නම් කිසි වරදක් නැහැ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී ඒ කියන්නේ මේ මොකද උත්සාහ කළේ? හුස්ම ගන්නීම තමයි අපි හඳුන්නේ. හුස්ම වැදෙන තැනක් කවද කියන්නේ මුල ඉඳන්ම ඒක අමාරුකමක් තිබුණා. මොකද අර කය ඍජුව තියාගන්න එකයි ඊළඟ ආත් දෙක මෙහෙම එකම විදිහට අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ඒ විදිහ නිසා ඒක මම හැම වෙලෙම මගේ ඇරියා අපේ හඳුනේ ඊට පස්සේ අර ඒක උදාසීනයි වගේ දැන් අර දෙතිස් කුණපවලදී දැන් කේස් මේ මේ අරගෙන මේ පැහැයෙන් පුළුවන් එහේ පැහැයෙන් පිළිකුල් ඒ වගේ ගන්ධයෙන් පිළිකුලේ විදිහට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕවා කියන්නේ මේ දැන් ඔක වඩද්දී ඔක බලබලා ඒ කියන්නේ අපි තුමු කෙස් දිහා බලනවා කෙස් ගැන හිතනවාද මේක දැන් පිළිකුල් වර්ණය මේකයි එහෙම කියලා හිතනවාද? ආහ්. ම්ම් දැන් ඔක වැඩුවද කාලයක් තිස්සේ කළා තියෙනවද? දැන් දැන් தත්ත්වය මොකද්ද? ඕක වැඩුවාම අන්තිමට එන ප්‍රතිඵලය මොකද්ද? ලැබුණ දැනට දැනට ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකද්ද? එහෙම ඒ කියන්නේ අර ඇලිල් ඉස්සර තිබ්බ අර දැඩි මේ ඇලීමක් වගේ තිබ්බ දේවල් වලින් ඉවත් වෙන ගතියක් තියෙනවා අපහමනේ. ඒ හැර දැන් මේක දැන් අපි තුමු පැයක් තිස්සේ මේක වැඩුවා කියලා. දැන් මේ කොටස් 32ෙම හොඳට හිත යොදමින් යොදමින් ඉන්නවා. ඊට පස්සේ හිත වෙන දේවල් වලට යන්නේ නැතුව හොඳට මේ කය තුලම ඉන්නවා වගේ ස්වභාවයක් දැනෙනවද? එහෙම දැනෙනවා. තේනවද එහෙම? ඊට පස්සේ ආය ආනාපාන සටි දාන්නත් පුළුවන් හැබැයි. ඕනේ නම්. එහෙම නැත්නම් කෙලින්ම Tamanට දැන් ඒ කියන්නේ ඔතන වෙන පැත්තකින් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් දැන් මේ යන කොටස් 32 කොටස් 20ක්ම තද ගතිය වැඩි කොටස් තියෙන්නේ. කෙස් වලට තද ගතිය වැඩි, යට කටු වල තද ගතිය වැඩි, දත් වල තද ගතිය වැඩි, මස් වල يعني බුරුල් ගතියක් තියෙන, මෙලෙක් ගතියක් තියෙන්නේ. ඊළඟට ඔය වගේ ඉතින් අර තේරෙනවනේ මේ කොටස් 20ක් තියෙන මුල් 20 පටවි ධාතුව වැඩි. ඊළඟට ඔය ගලන දේවල් තියෙනවා. ඉතින් රුධිරය, දාඩිය, මුත්‍රා, ලම්මන ඒ ටික ගත්තොත් ඔන්න ඒකේ තියෙන්නේ ආපෝ ධාතු. ඉතින් මේ විදිහට ඒ ඒ පැත්ත ගන්න පුළුවන් නම් ඒත් තව ධාතු මනසිකාරයේ පැත්තට දාන්නත් පුළුවන්. එහෙම කළා උත්සාහ කළා තර නෑ. එහෙම කරේ නෑ ඒ කියන්නේ මට විස්තර අහගන්න කවුරුත් අපේ හඳුන හිටියේ නෑ. පොත් බලලා නිකන් එහෙම කරා මිසක් එහෙ. ඔව්. හැබැයි ආනාපාන සතියම යන්න ඕනේ දැන් ඔය ඕක ටිකක් බලලා එහෙමනම් ආනාපාන සතිය නෙමෙයි. අපි මේ මේ දැන් හුස්ම ගන්නවත් එක්ක මේ උදර ප්‍රදේශයේ පිම්බීමක් තේනවනේ. තේරෙනව නේද ඒක? එතකොට ඒ පිම්බීමට හොඳට අවධානයෙන් ඉන්න. දැන් මං හිතනවා එතෙන්ට දාන එක ලේසියි කියලා. ඊට දැන් ආයෙ හුස්ම පිට කරනකොට උදරේ හැකිලීමක් එනවා. ඒ පිම්බීමයි හැකිලීමයි එක්ක ඉන්න පුළුවන්ද බලන්න. අර දේ හොඳට පොඩ්ඩක් වඩා ගත්තා. හිතේ යම් පමණක එකඟ භාවයක් ඇති කරගත්තා ඒක හරහා. කොටස් 32 වැඩිම හරහා. ඒ කියන්නේ දැන් නිකන් මෙහෙම හිතන්නකෝ දැන් අපි හුඟක් එළිය දුවන සතෙක්ව වැටක් ගහලා වැට ඇතුලේ විතරක් දුවනවා. අන්න ඒ වගේ තමයි දැන් මේ කොටස් 32කින් වෙන්නේ. මේ කොටස් 32 විතරයි යාට තියෙන්නේ මේකෙම කරකවනවා ටිකක්. කරකවල කරකවල දැන් එළියට යන්නේ මේක ඇතුලේම දැන් යා කරගෙන්නේ. ඊට පස්සේ ඒක නවත්තලා ඒක පොඩ්ඩක් ඊට වඩා මේ තනි දෙයකට දෙනවා. තනි දෙය මොකද්ද? මේ හුස්ම ගන්නකොට ආස්වාසය හරහා ඔන්න මේ උදරේ පිම්බීගෙන එනවා. එතකොට දැනෙනවා යම් දේවල්. එතකොටත් අර සක්මන් භාවනාදී දැනෙච්ච වගේම දෙයක් මෙතෙන්දිත් දැනෙනවා. මෙතෙන්දී ඔන්න උදර පේශීන් ඉස්සරහට නෙලාගෙන යනවා. යම්සි චලනයක් දැනෙනවා. ඊට තද වෙන ගතියක් දැනෙනවා. ආපහු බුරුල්ලෙද්දි බුරුල් වෙන ගතියක් දැනෙනවා. අන්නේ ටික අල්ලගන්න පුළුවන් බලන්න. මං හිතුවා පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේක කරකෙව්වා. ඊට පස්සේ මෙතෙන්ට දැම්මා. ඊට පස්සේ ඒක ඒකේ දිගේ ඉන්න ආයි කොටස් වලට යන්න අවශ්‍ය නැහැ. ඒකෙන් මං හිතනවා හරියයි කියලා. පොඩ්ඩක් කරලා බලලා මට කියන්නකෝ. ඒ පැහැදුනේ. ඒකට විශේෂ ඉරියව්වක් ඕනේ නැහැ. මේක එච්චර ඒ කියන්නේ මේ ආනාපාන සතියේට බුදුරජාන් වහන්සේ කියනවා මේ කොන්ද කෙලින් තියාගෙන මේ ඉන්න කියලා. ඒ හැර කියන්නේ අපි අනිවාර්යයෙන්ම බද්ධ පරයන්කෙන් ඉන්න ඕනේ. අත හරියටම මේ මෙහෙම තියෙන්න ඕනේ කියලා කියන්න අවශ්‍ය නැහැ. පහසු විදිහට මෙහෙමත් ඉන්න පුළුවන් මෙහෙමත් ඉන්න පුළුවන් මෙහෙමත් ඉන්න පුළුවන් ඒක එච්චර මේ බරට ගන්න අවශ්‍ය නැහැ ඒ කියන්නේ කයෙන් අවශ්‍ය වෙන්නේ කයේ ඉරියව්ව හරහා භාවනාවට උමනා කරන පහසුව ලබා ගැනීම. භාවනා දැන් වාඩි වුණාම මේ විදිහට වාඩුණා අපි තුන් අපි පුරුදුලා තියෙන මෙහෙම හරි මෙහෙම හරි නම් මේ විදිහට වාඩුණාම හොඳට කයෙන් පහසුවක් ලැබෙනවා නම් කය මේ විදිහට වාඩුණාම සැපයක් නම් තේරෙන්නේ ඒ කියන්නේ භවනාවට ඒ ආසනේ සුදුසුයි. ඔව්. හොඳයි හොඳයි දෙනවා හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට ආනාපාන සතියේ ගැඹුරකට යන්නේ නැත. ඒත් කාය විවේකයේ චිත්ත විවේකයේ උපරිමයි. එන සිත සිටිවිලි පළමුව අසීමිතව තිබුණත් දැන් සීමිතය. මෙසේ සිටන විට පෙර කල කර්මවලට ප්‍රතිඵල දැන් වින්දත් ලෝභයෙන් ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් නැවත කර්ම රැස්කොලොත් නැවත ප්‍රතිඵලය මෙයම වේ. අතීත කල රැස් කළ කර්මයන්හි විපාක දැන් වින්දත් මත්තට නොයන ලෙස සිත සිතවිල්ල හඳුනාගෙන ආසාව, ద్వේෂය, මුලාව හඳුනාගෙන එතන එතනම මෙනෙහි කර අත්හැරීම හොඳද? කලයුත්තක් කලයුත්තේ සිතා ඒ අතීතයේ සිදුවුවත් ඒ සිතවිල්ල මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ යනුවෙන් එන එනන අරමුණ මෙනෙහි කරද්දී මීදුමකින් වැසී ගියාසේ වැස්සක් පතිත පතිත පතිතව පෙන බුබුලු රාශියකි. ඒ ලස්සන පෙන බුබුලු සියල්ල ඉතිරිව ඉතිරි නැතුව බිඳි බිඳි යයි. නැවත නැවත එන බුබුලු නැති වී නැති වී යයි. ඇතිවීමක් නැතිවීමත් පමණක් ඇත්තේ. සිතකුත් ඒ සිතේ හටගන්නා සිතවිලි නිසා කයේ උපකාරයගෙන සිතවිලි ක්‍රියාත්මක කරයි. සිතට හැඟෙන කරුණු අනන්තවත් ආවත් උපේක්ෂාවෙන් ඒ දිහා මානයක් උපාදානයක් නැතිව බලා සිටිය හැක. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. එසේම ස්වාමින් වහන්සේ දැස් පියාගෙන අරමුණට සිත එක්තැන් වීමෙන් පසු සුළු කාලයක් තුලදී රැයම අඳුරේ සිට භාවනා කළත් දැස යටින් එන ආලෝකයක් මුළු කාමරය මුළු ගෙදරම ආලෝකමත් වී පෙනෙන්නාසේ දැනේ. එහෙත් ඇස්හැර බලු විට පරිසරයේ තිබුණු අඳුරේමය මෙහෙණියක්. කැමතිද පොඩ්ඩක් කතා කරන්න කාගේද කියලා? මෑණියන්ගේද? ආ. මේ අපි ඊයේ කතා කළා නේද ටිකක්? ඔව්. හැබැයි දැන් ඊයේ කතා කරපු විදිහට මට මතක විදිහට අපේ කතා වුණේ අර මේ හිස් ස්වභාවයක් තුල දිගට ඉන්න වගේ දෙයක් නේද කතා වුණේ ඊයේ. ඔව්. දැන් එතකොට අද අලුතෙන් වෙනස් වෙලාද ඔක? මොකද්ද වෙන්නේ? වෙනස් නැහැ කියන්නේ මෙහෙමයි සාන්නේ දැන් එහෙම ඉන්නකොට ඔව්. දැන් සිතුවිලි එනෝනේ. එතකොට සිතුවිලි එන්නේ දැන් අපිට ඇති වෙන්නේ ලෝභ, දේශ ඒ විදිහටනේ. එතකොට ඒ එනකොට ඒ එන සිතුවිලි අපි අල්ලා ගත්තොත් තමයි අපිට කෙලෙස් ඇති වෙන්නේ සංකාර කිව්වේ ඒකනේ. එතකොට කෙලෙස් ඇති වෙනවා. දැන් එහෙම එහෙම දිගට බලාගෙන ඉන්නකොට මේවා මගේ අතීතයේ තිබුණු කර්මයන් නිසා මම මේ පුරාණ කර්මයන් නිසා මේ කර්මය අද විඳිනවා. එතකොට නැවත කර්ම රැස් කරොත් එතකොට නැවතටත් ආයි සංසාරයේ දික් වෙනවා. එතකොට මං කරපු මේ කර්මය මට එදා ඒ සිතුවිලි ඒ විදිහට තිබුණා. අද මං ඒ සිතුවිලි මම එදා එහෙම මං මෙනෙහි නොකර නිසානේ මට අද මෙහෙම කියලා මට සිතුවිල්ලක් ආවා මේ සිතුවිලි එන සිතුවිලි එන එන්නේ මොනවද? ලෝභයක් හෝ දේශයක් හෝ මෝහයක් හෝ ආවනම් ආශාවක් එහෙම එන එන එක ඒ විදිහටම ඒ විදිහට මම එතනින් යන්න දෙනවා යන්න දෙනවා මගේ නෙවෙයි කියලා එහෙම මගේ නෙවෙයි කියලා යනකොට ටික වෙලාවක් එහෙම එහෙම කරගෙන යනකොට නිකන් මම පිටුපසින් ආව නිකන් මීඩුමක් ගලාගෙන ඇවිල්ලා වාගේ මාව වහගත්තා. ඒ වහගෙන එහෙම ඉතින්නකොට එතකොට තමයි අර නිකන් එක සැරේටම නිකන් දියදහරාවක් ඉහළින් පහළට වැටෙන්න වගේ නිකන් වැස්සක් වගේ එහෙමත් ඇවිල්ලා ඊට පස්සේ එතන පෙන බුබුලු අනන්තයි. ඒ පෙන බුබුලු දිහා මම බලාගෙන ඉනකොට පෙන බිඳුළු ලස්සනට පේනවා. ඒ බිඳුළු ඒව බිඳෙනවා. يعني ගැහිලා යනවා. ඔව්. ඒක ඒක පොඩකින් මේක පේන්නේ මේ කය තුලමද පේන්නේ? කයේ වගේද නැත්නම් ඇහැ දැන් අපි ඇස් දෙක වහන් ඉනකොට මේ ඉස්සරහද පේන්නේ? කොහොමද පේන්නේ? නෑ ඒ පේන්නේ නිකන් මේ ඉස්සරහ වගේ. ඉස්සරහ වගේ. ඉස්සරහ වගේ. දැන් අර සිතුවිලි ගැනනේ මම මෙනෙහි කර කර උන්නේ. එතෙන්දී ඒ විදිහට ඉන්නකොට එතෙන්දී ඒ බිබිලි බිඳු එහෙම මේ වෙන එතෙන්දී මට වැටහීමක් වෙනවා මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් පමණයි. හරි. කිසි වරදක් නැහැ. යන යන විදිහ හොඳයි. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ අපිට පේන يعني සාමාන්‍යයෙන් පේන දේවල් තියෙනවා ඒ කියන්නේ අපිටම සම්මුති දේවල් තියෙනවා මෙරිච් අය පේනවා ඇටකටු පේනවා බුදුහාඳුරෝ පේනවා ඒව නෙමෙයි ඒව ඔස්සේ යන්න එපා දැන් මේ පෙන්ලා තියෙන ඊට වඩා වෙනස් දෙයක් මෙතන පෙන්ලා තියෙන නිකං ඇතීම් නැතිවීම් ස්වභාවයක් තියෙන නිකං වෙනත් පැත්තක් නේ ගිහිලා තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. ආවා මීදුමෙන් මාව වැහුණා. ඊට පස්සේ ජල ධාරාවක් මා ඉදිරියේ නිකන් පතිත වෙන්න වගේ නිකන් අර shower එකකින් වතුර වැටෙනකොට වගේ හිම දෙයක් වුණා. ඊට පස්සේ එතන වතුර බිබිලි බිබිලි වතුර බුබුලු. ඒ විදිහට ඒ විදිහට එනවා ලස්සනයි බිනෙනවා. එන අනන්තයි ඉතින්. අන්න ඒ විදිහට තමයි දැන්. එතකොට ස්වාමීන් වහන්සේ පොඩකින් ඕක ඕක අත දැන් මෑනියෝ මීට කලින් අපි ඊයේ කතා කරපු විදිහට ඕවටත් නොගිහින් හිත විවේක කරන් ඉන්න පුළුවන් ගතියක් තිබුණා නේද? තිබුණා. තිබුණා. එතකොට දැන් එහෙම විවේක කරන් ඉන්නකොටද මේක උනේ? ඔව්. දැන් මං එහෙම හිත විවේක කරගෙන ඉන්නකොට තමයි මේක වෙනවා. මේක උනේ දැන් මට එතකොට හිතුණා මේ මොනවා හරි දැන් අදහසක් හිතට ගලා එනකොට එතෙන්දී මේ පෙර සංසාරයේ තිබිච්ච මෙහෙමයි. ඔව් පොඩ්ඩක් ඉන්න. දැන් ඔතන අපි දැන් ඔය අපි අර විවේක තැන ඉන්නකොට අපි මොනවා හරි කරනවා නම් අපි මොනවා හරි හිතනවා නම් අපි ඌමනාවේ මොනවා හරි චේතනාපූර්වක කරනවා නම් ඒ ඉන්න தත්ත්වයට බාධායි. ඒ ඉන්න தත්ත්වයේ ඒ ඉන්න தත්වේදී අපේ අතින් වෙන්න තියෙන හික්මීම තමයි මුකුත්ම නොකර සිටීම. දැන් අපි දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි මේ தത്വයේ තියෙන අර මුකුත්ම නොකරන ගතියට අපි කැමති නැහැ. මොකද ඒක මුකුත් නැහැනේ කරන්න. එහෙම. ඉතින් ඉතින් ප්‍රශ්නයක් එනවා මෙතෙන්දි මං උදේවය වශයෙන් බලනවාද? නැත්තම් මේ මේ කර්ම ගැන මෙනෙහි කරනවාද? නැත්තම් තව මොන හරි දෙයක් කරනවාද? ධාතු මනසිකාරය කරනවාද? මරණානුස්සතිය කරනවාද? බුද්ධානුස්සතිය කරනවාද? මේ මේ නිකන් ඉඳලා හරියනවාද? කියලා ඉතින් එක එක ප්‍රශ්න. නෑ එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම ඉන්නකොට මට දැන් එනවා සිතුවිල්ල. ඒ සිතුවිල්ල නෑ. දැන් මෙහෙම ඉන්නවා විවේකයෙන්. ඔන්න සිතුවිල්ලක් එනවා. සිතුවිල්ල යන්න හරිනවා. අපිට දැන් දැනගන්න පුළුවන්. ඕකේ ඔන්න ලෝභයක් නම් තියෙන. ලෝභය වශයෙන් දැනගත්තා. ඔන්න ගියා. ඊපස්සේ ඔන්න ආයෙත් ඉන්නේ විවේකයෙන්. ඔන්න තව සිතෙල්ලක් එනවා. ඔන්න අපි තුන් එක ද්වේෂයක් තියෙන. ඒක වශයෙන් දැනගත්තා ඒකත් ගියා. ආයෙ ඉන්නේ මෙතන. දැන් වෙලා තියෙන්නේ අපි මුලින්ම මේ සමාධිය වර්ධනය කරන අවස්ථාවේදී අපිට පොඩ්ඩක් මේක නිකන් උවමනාවෙන් මේ සමාධියේ හිත පවත්වන්න අවශ්‍යයි. එහෙම මේ සමාධියේ ඉඳලා නැද්ද මීට කලින්? ඉඳලා තියෙනවා. ඒ මං කියන්නේ වෙන මොනාවක්වත් අරමුණු වලට මුලින් අපි උතෙන්ට යන්නේ අරමුණු හොඳට දැකලා දැකලා ඊට පස්සේනේ දැන් ඔය ආනාපාන සතිය හරහා නිකන් හිස්තැනකට ගියයි කියලා කිව්වේ. එහෙමයි. දැන් ඊයේ විස්තර කළේ එතෙන්ට ගියාට පස්සේ ඒ ඒ ඉන්න සමාධියේ ඒ ඉන්න විවේක භාවයේ ඉඳලා තියනවාද පැය භාගයක් පැයක් විතර. පැයක් විතර ඉඳලා තියෙනවා. තියෙනවා. දැන් දැනටත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. දැන් ඇවිදිනකොට ඒක ගන්න පුළුවන්. ඒ ගැඹුරු සමාධියක් නෙමෙයි. මුකුත්ම නැති ස්වභාවයක් ගන්න පුළුවන් ඇවිදිනකොට. පුළුවන්. ආ. එහෙනම් ඒ පැත්තෙන් තමයි දැන් යන්න ඕනේ. ඇවිදිනකොටත් දැන් දැනෙන දේවල් වඩා හිත හිත පැත්තෙන් බලන්න හිතට දැන් මොනවාද එන්නේ හිත හිතට හිත විවේක කරගෙන යන්න පුළුවන් නම් හිත හිස්ව තියාගෙන යන්න පුළුවන් නම් ඒ පැත්තෙනුයි යන්න තියෙන්නේ. හැබැයි එහෙම යනකොට ඉතින් හිතට සිතුවිලි එන්න පුළුවන්. හැබැයි තියාගන්න අවශ්‍ය නැහැ. දන්නවනේ දැන් මේ ඇවිල්ලා යනවා. මම තමයි මේවා තියාගන්නේ. තියාගත්තොත්. ඉතින් මම තියාගන්න ඕම නැහැ. ඉතින් අන්න අතහැරලා දානවා. අතහැරියට පස්සේ ආයෙ හිත විවේක වෙනවා. ඔය විවේක ස්වභාවයම පුළුවන් තරම් පවත් ගන්න. දැන් එතෙන්දී ඔය කර්ම වශයෙන් වැටහෙන දේවල් ඔය ඔක්කොම ඇත්තටම නුවණක් තමයි. කියන්නේ අපි අපි දැන් මේ යන මාර්ගයේදී කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක තමයි දැන් ඔය තේරලා තියෙන්නේ. දැන් අපි මේ එන සිතුවිලි මගේ කරගෙන මොනාහරි ප්‍රතික්‍රියා දැක්වුවොත් අපි අනිවාර්යෙන් කර්ම රැස් කරනවා. දැන් මේ යන්නේ කර්ම රැස් නොවන මාර්ගයකට යන්නේ. විපස්සනාවෙන් ගැඹුරට ගෙනලා දාන්නේ කර්ම රැස් නොවන මාර්ගයක්. උපේක්ෂා වීම හරහා කර්ම අලුතෙන් රැස් කරන්නේ පරණ හේතු ටික නිසා ඔන්න එනවා හැබැයි. හේතුඵල පටිසම්පන්න වශයෙන් එනවා. ආවට පස්සේ ඒවට මේ තේරුම් ගන්නවා මෙන්න වේදනාවක් හටගත්තා. ඔන්න හේතුන් සහගතයි. හේතුන් නිසා පටිසම්පන්නෝ මෙන්න වේදනාවක් හටගත්තා. මේකට මම ප්‍රතික්‍රියා දැක්කොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. උපේක්ෂාවෙන් ඉන්නවා. ආපෙක්න යනවා. කර්ම අලුතෙන් හදන්නේ ඒකම තමයි කරන්න තියෙන්නේ. ඒක වරදක් නෑ කියන්නේ. මෑණියන්ට ගැඹුරින් තේරලා තිනවා කර්මයේ පැත්තෙන්. වරදක් නෑ. හැබැයි එතෙන්දී ආයෙත් අපේ මේ සමාධිය පොඩ්ඩක් දියුණු කරන යුගයේදී පොඩ්ඩක් ඒ පැත්තට මුල් තැනක් දෙන්න. ඒ කියන්නේ ඒක ටිකක් එතන හොඳට තහවුරු කරගන්න. මෙන්න මෙහෙම තැනක් තියෙනවා. මෙතන මුකුත් අරමුණක් නැහැ. හැබැයි ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. දැනීමක් තියෙනවා. හොඳට දැනීමක් අවදිමත් බවක් තියෙනවා. අරමුණු මුකුත් නැහැ. ඒ තැන හොඳට දැන් පැහැදිලිද? පැහැදිලි. එතනට බොහොම මම කැමතියි. හරි. එහෙනම් වරදක් නැහැ. එතන තමයි ඇසුරු කරන්න ඕනේ. හිතේ හිතේ කිසිම සංඥාවක් නැහැ. ඔව් සංඥාවක් කියන්නේ පේන මුකුත් නැහැ. මොන මුකුත් නැහැ. එතන තියෙන නිකන් මේ හරිම නිදහස් බවක්, හිස් බවක් තියෙන්නේ. හිස් බවක් තියෙන්නේ. එතන තමයි දැන් හිතට ඇසුරු කරන්න දෙන්න ඕනේ. එයාගේ නිකන් gedara වගේ තියෙන්නේ එතන දැන්. එතන එතන බොහොම කියන්නේ දැන් මුලදී ඔය ඔය ස්වභාවය සෑහෙන උත්සාහයක් දරලා සමාධියකට ගිහිල්ලා මේ සංස්කාර ස්වභාවයන් දැකලා තමයි එතෙන්ට අපි මුලින්ම ස්පර්ශ කරන්නේ. ටික ටික නැවත නැවත එතන ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න ඔන්න හැකියාව ලැබෙනවා ටිකක් උඟා ගැඹුරු සමාධිය නැතුවත් එතෙන්ට යන්න. ඇවිදින ගමනුත් එතනට හිත දාගන්න පුළුවන්. අනිත් වැඩක් කරද්දිත් ඔන්න හිත එතනට දාගන්න පුළුවන්. අන්නේ தත්තෙට තමයි ටික ටික එන්න ඕනේ. නෑ දැන් අර භාවනාවට ඉඳගත්තත් මං හරි කැමති එතන මතක් කරගෙන තමයි ඉඳගන්නෙත්. එතන හැබැයි ඒක මතක් කරලා ගන්න දෙයක් නෙමෙයි. නෙමෙයි. නිකන් එතන නිකන් හරි තියෙන දෙයක් නේ. තියෙන දේ ආසාවෙන් එතන නිකන් අර සිහිපත් වෙනවා. ආ හොඳයි. එතන පවත්වන්න දැන් ඒ දැන් ලොකුවට වීරයක් කළා දැන් ඔය ඔය තැන හොඳට දැන් හුරු වෙලා තියෙනවද Tamanට? එහෙම. ආ එහෙමනම් ආයි දැන් සමාධි කරන්න අවශ්‍යකුත් නැහැ. එහෙනම් බොහොම සැහැල්ලුවෙන් එතන ඉන්නකොට බලන්න මොකද හිතට වෙන්නේ. හිතට මොනවා මොනවා හරි අරමුණු ටිකක් එනවා. දැන් අද වෙලා තියෙන ඒ වගේනේ. මොනවා මොනවා හරි අරමුණු ටිකක් එනවා. ඒවා ග්‍රහණය කරන්නේ නැතුව ඔන්න යන්න හරිනවා. ඕන්නම් අර තේරුණා වගේ මේකේ මොකද්ද ලෝභයක්ද තියෙන්නේ? මේකේ තියෙන අස්තිමාන්නයක්ද තියෙන්නේ? මේක හරහා මමෙක් හදනවද? ඔන්න ඔයගේ දේවල් ටිකක් තේරෙන්න ගනී. තේරෙන්න ගන්න ගන්න අපි ඒ ටිකත් අතහැරෙනවා. මේ එන ඒ එන සිතුවිලි ටිකත් අතහැරෙනවා. ආයෙත් හිත විවේක වෙනවා. මේ පැත්ත ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී මට දැනෙන්නේ නිකන් ඇට දෙකිල්ලක් වගේ තමයි දැනෙන්නේ. නිකන් අර තද ගතිය තද ගතිය දැනෙනවා කොහොමත් මේ මේ කයේ මේ මාංශ නැතුව වගේ. නෑ කය අරමුණු නොකර යන්න. කයක් අරමුණු කරන්න ඕනේ නෑ. හිත දිහා බලන් යන්න. එහෙමයි. ඔව් හිත දිහා. ආ දැන් සක්මනේදී කය අරමුණු කරන්නේ නැතුව හිත දිහා බලන්න. හිත දිහා බලන් යන්න. ආ. ඔව්. ඒ කියන්නේ දැන් චිත්තානුපසනාවට දාන තමයි ප්‍රමුඛත්වය දෙන්න තියෙන්නේ. චිත්තානුපසනාවට ප්‍රමුඛත්වය දෙන්න කයනුපසනාවෙන් දැන් කරන්න ඕන ටික සෑහෙන කරලා තියෙන්නේ. හිත හිතේ හිත තමයි දැන් පිරිසුදු කරන්න තියෙන්නේ. කයෙන් ගන්න තියෙන කයෙන් කරන්න ඕන ටික දැන් වෙලා. දැන් හිත දිහා බලාගෙන හිතට මොනවද දෙන්නේ? හිත තාම මොනවද ග්‍රහණය කරන්නේ? තව කොහෙද මේ ඒ කියන්නේ හිතේ ඒකයි මම අර ඊයේත් කිව්වේ දැන් අනිත්‍යයත් එක්ක ඉන්නකොට තමයි හිතේ තියෙන කෙලෙස් ටික ඇවිස්සෙන්නේ. එතකොට තමයි මේ චිත්තානුපසනාවට මේ මූලද්‍රව්‍ය තියෙන්නේ මේ අමුද්‍රව්‍ය තියෙන්නේ. ඒකයි පොඩ්ඩක් නිකන් සාමාන්‍ය සැහැල්ලුවකින් ඉන්නවා. ඉන්න ගමන් ඉතින් මොනා මොනා මොනා හරි ටිකක් හිතට එනවා. ඒ ටික අහු නොවි යන්න අරිනවා. අහු නොවි යන්න අරිනවා. ඒ විදිහට හිත ටික ටික ටික ටික පිරිසුදු කරන්නයි තියෙන්නේ. එතකොට සායන්නාන්ත තවත් එක දැන් මම දැන් ඊයේ රාත්‍රියේ කාලේ භාවනා කරනකොට දැන් ලයිට් වහලා ඔක්කොම අඳුරුයි කාමරයේම නමුත් ඒ මට දැන් ඒ ඊයේ පමණක් නෙවෙයි වෙන අවස්ථාවලදී නිකන් මේ ඇස් ඇටින් ආලෝකයක් එනවා. ඇවිල්ලා දැන් ඒ ඉන්න ප්‍රදේශයේම හොඳට ආලෝකයි. නමුත් ඇස් ඇරලා බැලුවොත් මොකුත් නැහැ. අර තිබුණු අඳුර අඳුරමයි. එහෙමයි. ඔව්. දැන් ඒ ආලෝකයේ එන්න කලින් මෑණිව ආනාපාන සතියක් වඩා වඩා හිටියද? ඉස්සර ඉතින් ඉස්සර හිටියා. ඔව්. එහෙමනේ කරේ නේද? ඔව්. ඒ කාලේ ආලෝකයක් ආවද? ආවා. ආවා. එතකොට ඒ ආලෝකේ ඕන වෙලාවක ගන්න පුළුවන් ගතියක් තිබුණාද? එහෙම තිබුණා. ඒ වුණාට ඊට පස්සේ මං ආලෝකය ගැන මෙනෙහි කරන්නවත් හිතන්නේවත් නැහැ. දැන් අර මේ උන්හම තමයි අර භාවනා කරන ටිකක් වෙලා යනකොට මම නිකන් මේ ඒ කාමරේම නිකන් එළියට. හැබැයි ඒ ඒක ඒක නිකන් හඳ එළියක් වගේ. දැනුත් ඒක ආයිමතු වෙනවෙන්නත් පුළුවන්. ඒකේ වරදක් නැහැ හැබැයි. දැන් දැන් ඒ කියන්නේ ඔතනින් දැන් සමත පැත්තක් තියෙනවා විපස්සනා පැත්තක් තියෙනවා. දෙකම ළඟ තියෙන දැන්. ඕනනම් මේක ගන්න පුළුවන් ඕනනම් මේක ගන්න පුළුවන්. කොයි එකද ගන්න? විදර්ශනාව තමයි. සමහර ඉංග්‍රීසි මොනව කරනද නැති මම. ඉතින් ඒ තමයි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපිට දැන් බුදුහාඳුරු කියන්නේ සමහර කියන්නේ ඇතම් යෝගීන් කියන්නේ බුදුරජාන් වහන්සේ ඉතින් ඔන්න සමත පැත්තෙන් හැකියාවන් තියන අයට මේ පැත්තනොත් පෙන්වනවා. විපස්සනා පැත්තෙන් ඔන්න මේ පැත්තනොත් පෙන්වනවා. ඉතින් ඇතම් කෙනෙක් ඔන්න ධානා මට්ටම් වලින් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. මේ පැත්තෙන් ගිහිලා විපස්සනා වෙන්නත් පුළුවන්. ඉතින් ඇතම් රහතන් වහන්සේලා ගැන කියනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඉන්න ධානවලත් ඉන්නවා. ඕන්නම්. අට ඕන්නම් විපස්සනාවෙත් ඉන්නවා. ඔද මම අර ඉස්සර භාවනා කරන කාලේ ওই තරමට ගියේ නැතු වෙද්දි ස්වාමීන් වහන්සේ <laughs> මට දැනෙන්නේ මං අහසේ ඉන්නවා වගේ. ඒක තමයි. ඔව් වලාකුළු වල ඉන්නවා වගේ මට බලන බලනේ වලාකුළු විතරයි පේන්න තියෙන්නේ වෙන මොනවත් නැහැ. ඒක තමයි. කරපු භාවනා, ඒ කියන්නේ පරණ අතීත භවයන් වලදී තෝවා වැඩලා තියෙනවා. ඒ හින්දා මේ කියන්නේ කුසල සම්පක්තිය තින් ඇවිල්ලා තියෙන්නේ. උපදී සම්පත්තියකින්. ඉතින් දැන් ඕනේ නම් අවශ්‍ය නම් අර ඒ පේන ආලෝකය භාවිතා කරලා සමත සමාධියකට යන්නත් පුළුවන්. ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අර මෑණියෝ කිව්වා වගේ. එහෙනම් ඕනේ නැහැ. මට ඕන මේකෙන් ගැලවිලා යන්න විතරයි. <laughs> ඒ නිසා මේ කියන්නේ බොහොම සරලව කියන්නේ දැන් පුළුවන් තරම් හිත හිත පිරිසුදු කරන මාර්ගයක තමයි යන්න තියෙන්නේ. ප්‍රඥාවයි සතියයි මුල් කරගෙන මාර්ගයකයි යන්න තියෙන්නේ. හිතේ දැන් සාමාන්‍යයෙන් සතුටක් තියෙනවද? තියෙනවා. තියෙනවනේ. ඒ කියන්නේ හරි. උපේක්ෂාවක් තියෙනවා සතුටක් තියෙනවා වැඩි දේවල් ග්‍රහණය කරන්න යන්නේ. දැන් කෙනෙක් මා එක මොනවා හරි ආගේ හරි දෙයක් කතා කරත් එයා හා හොඳයි හා කිව්වා ඒක ඉතින් ඉවරයි. ඉවරයි. හරි. දැන් ඔය මං ආරාමේ ඉන්න නැත්තේත් වෙන එක නිසා නේ ස්වාමීන් වහන්සේ හැමදාම බණයි පිරිතුයි බෝධි පූජා ඉතින් ඕකටනේ කරන්නේ. මේව කරන්නේ. <laughs> වෙන එක නෙවෙයි. ඔව් ඔව්. නෑ වෙලා තියෙන්නේ අර දැන් පොඩ්ඩක් අර මේ කෙලස් ඇවිස්සීම හරහා තමයි මම අර කිව්වා වගේ අපේ මේ ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් එළියට එන්නේ. මේවා යට මණ්ඩි වශයෙන් තැම්පත් වෙලා තියෙද්දි සුද්ධ කරගන්න බෑ. මලකඩ ඉතිරෙන්නේ. මලකඩ ඉතිරෙන්නේ. ඉතින් ඒවා සක්‍රිය වෙන්නේ ඔය වටේ පිටේ තියෙන මේ ප්‍රශ්න හරහා. දැන් කට්ටිය එක ඉන්නකොට ඒගොල්ලෝ දාන ප්‍රශ්න හරහා සමාජයේ තියෙන දේවල් හරහා ඔන්න ආයි මේක ඇවිස්සෙනවා. ඇවිස්සනාට පස්සේ ආයි තින් තේරුම් ගන්නවා මන්න මෙන්න මෙතන අල්ලලා තියෙන්නේ. මෙන්න මෙතන මං වැරදුනා. මෙන්න මෙතන මං මුලා වුණා. කියලා ඒ ඒ දේවල් ඇවිස්සෙන්න දිදී, يعني දැන් මේ වෙලාවේදී අපි ඇවිස්සෙන්න දෙන්නේ මේ දුර්වල මට්ටමක නෙමෙයි. දැන් ඉස්සරනම් අපිට හැකියාවක් තිබුණේ නැහැ. සතියක් නැහැ, ප්‍රඥාවක් නැහැ, සමාධියක් නැහැ, මොකක්වත් නැහැ. නමුත් දැන් හොඳට ශක්තිමත් බවක් තියෙනවා. සතියෙන් සතියෙන් දියුණුවේ, සමාධියෙන් දියුණුවේ, ප්‍රඥාවෙන් දියුණුවේ. ඒත් හැබැයි යට මණ්ඩි තියෙනවා. දැන් මණ්ඩි ටික සුද්ධ කරගන්න ඕනේනේ. මණ්ඩි තියන් ඉඳලා අපි මේ හිතාගත්තට එක එක දේවල් වැඩක් නැහැ. ඉතින් මේ මණ්ඩි ටික සුද්ධ වෙන්නේ මණ්ඩි ටික ඇවිස්සෙන්නත් ඕනේ. නැතුව මේ හැන්දක් දාලා අයින් කරන්න බෑ. ඉතින් ඒ ටික උඩට ගන්න ඕනේ. උඩට ගෑනෙන්නේ මේ කට්ටිය හරහා තමයි එන්නේ. ඒ කියන්නේ ඒකයි එතකොට අපි ඒ කියන්නේ ඔයක හරහා පොඩ්ඩක් නිකන් ඉඳලා හිටලා වගේ චුට්ටක් බලන්න Tamanට අනිත් අයත් එක්ක මේ ටිකක් අමාරු පරිසරයකදී ඉන්න පුළුවන්ද? හිතේ අර මේ කියන්නේ හිත ආරක්ෂා කරගෙන යන්න පුළුවන්ද? හැබැයි ලොකු දැඹුරු සමාධියකින් නෙමෙයි. සමාධිය ඉන්නේ මතු පිටින්ම. බොහොම සරලව හිතට නිකන් නිදැල්ලේ යන්න ඉඩ දීලා තිනවා. නිදැල්ලේ යන්න ඉඩ දුන්නාම යා කොහෙද යන්නේ? ඊළඟට නිදැල්ලේ හිත තියෙද්දී අනිත් අයත් එක්ක කටයුතු කරද්දී හිත මොකද කරන්නේ? හිත එයා පිට යන්නේ නැතුව එයාත් එක්කම සංසුන්ව ඉන්නවද? නැත්නම් මොන මොන හරි දේවල් ග්‍රහණය කරනවද? ග්‍රහණය කළා එයා ආයි පෙළෙනවද? පෙරලා ආයෙත් මොන හරි කුණු රොඩු ටිකක් එකතු වෙන දැන් දවසේ වැඩ හරහා අපි දුන් දවස පුරා මොන හරි දෙයක් උදේ වරුවේම කරා කියලා. ඔන්න බණත් කිව්වා, පිරිතුත් කිව්වා, කට්ටියත් ආවා, ළමයිනුත් ආවා, පොඩි උනුත් ආවා, ඔක්කොම ආවා. ඔක්කොම අවුල්නේ දැන්. ඊට ඔන්න හවස බලද්දි දැන් සායන නොසන්සු. ඒ කියන්නේ තාම මණ්ඩි තියෙනවා. ඒ කියන්නේ දැන් ආයෙ තව සුද්ධ කරන්න ඕනේ. ඊට ආයෙ දැන් මණ්ඩි මේ හැදිච්ච මේවා ටික ආයෙ තින් සුද්ධ කළා. ආයෙ සමණයටපත් කළා. ආයෙ ඉතින් මේ විවේක කරන්නයි තියෙන්නේ. හරි ඒ වගේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ එන එක අඳුරගෙන එතනම එහෙම අතාරින එක. අතහැරෙනවා නම් හරි. එතකොට හිත අර වගේ පෙලෙන්නේ නැහැ. ඒ හිතේ අපි රාග මොහ තියෙන තාක් අපි එළියෙන් මොන හරි ග්‍රහණය කරනවා. රාග දේශ මොහ නැත්තම් හිත ආයි බය වෙන්න දෙයක් නැහැ. ඒකයි ඉතින් දැන් අපි ඊයේත් කතා කළා වගේ කියන්නේ රහතන් වහන්සේලා මේ අලුත් එහෙන ගැඹුරු සමාධිවල ඉඳගෙන නෙමෙයි මේ රාග දෝෂ මොහ මොහ වලින් තොරව ඉන්නේ. මතු පිටින්ම කෙලස් නැහැ. Hmm. සම්පූර්ණයෙන්ම මේ ෂය වෙලා. සම්පූර්ණයෙන් රාගේ ෂය වෙලා. සම්පූර්ණයෙන් ද්වේෂේ ෂය වෙලා. සම්පූර්ණයෙන් මෝහේ ෂය වෙලා. එතකොට ආයේ අලුතෙන් මේ සමාධිවල ඉන්න ඕනේ නැහැ. නිකම්ම ඇතුළෙම ඇතුළම පිරිසුදු නම් ඇතුළෙම රාග ద్వේෂ මෝහ අනුසය ආශ්‍රව නැත්තම් ආසවක්ඛය කියන්නේ ඒකනේ hmm. ආශ්‍රයන් සම්පූර්ණයෙන් ඡය වෙලා නම් ආයි මොන එළියෙන් මොන දේ ආවත් උන්වහන්සේලා අකම්පිතයි උන්වහන්සේලා සම්පූර්ණ විමුක්තයි hmm. ඉතින් දැන් අපි දැඩි සමාධි වලින් ඉඳද්දී අපි ඒ යන මට්ටමට කිට්ටු කරන්නේ නැහැ. අපි සමාධියක් අස්සේ හිර කරලා තමයි අපි ඕවා වලක් කරලා තියෙන්නේ. ඒකයි. එහෙනම් අපි පොඩ්ඩක් ඊට වඩා විවෘත වීමක් වෙන්න තියෙන්නේ. පොඩ්ඩක් ඕනනම් වචනයක් තව කියනවා නම් ඔය ලස්සන්ට ඔය රහතන් වහන්සේලාගේ ඒ ස්වභාවය විස්තර කරන තව තැනක් තියෙනවා මේ ආනන්ද සූත්‍රය කියලා මේ අංගුත්තර නිකායේ ඒකෙදී මේ එක්තරා කවුද මේ පරිබ්‍රාජකාවක් වගේ වෙනත් වෙනත් දහමක එක්කෙනෙක් ඇවිල්ලා මේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ සාමින්වහන්ස මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ සමාධියක් දේශනා කළා තියෙනවාද ඒකෙදි කියන්නේ න චාබිනතෝ න චාපනතෝ න සසංකාර නිග්ගයිහ වාරිතවතෝ විමුත්තත්තා ඨිතෝ ඨිතත්තා සන්තුසිතෝ සන්තුසිතත්තා න පරිතස්සති ඔන්නේ වචන වලින් විස්තර කරන්නේ. න චාබිනතෝ. චාබිනතෝ කියන්නේ මේ ඇතුලේ මොකක්වත් අල්ලලත් නැහැ. න චාපනතෝ. එළියට මොකක්වත් නැමිලා එළිය මොකක් අල්ලලත් නැහැ. දැන් ඇතුලේ මොන හරි අල්ලලන් ඇතුලට නැවිලා. න චාපින න චාපනතෝ කියන්නේ පිට මොන හරි අල්ලලන් එන එළියට නැවිලා. න සසංකාර නිග්ගහ්‍ය වාරිතවතෝ. කියන්නේ මේ සංස්කරණය කළා. දැන් අපි සාමාන්‍ය සමාධියක් හිතලා බලන්න. ඒක හොඳ නිකන් සංස්කරණය කිරීමක් තියෙනවා. හරි ඒකටම බැහිනවා ඔක්කොම ටික සකස් කරනවා S2 පියා ගන්නවා ඔක්කොම සකස් කරලා අන්න ඒකට බැහැනවා. බැහැලා තමයි ඒ ඒකෙන් තමයි ඔක්කොම වලක්වලා තියෙන්නේ. සංස්කරණය කළා සකස් කළා ගත්ත සමාධියක් තියෙන්නේ. දැන් මෙතන එහෙම එකකුත් නැහැ. සංස්කරණය කළා හදාගත්ත සමාධියකුත් නැහැ. ඊළඟට විමුක්තත්තා ටිතෝ සම්පූර්ණයෙන් විමුක්තයි සම්පූර්ණයෙන් අරමුණු වලින් තොරයි කෙලෙසුන්ගෙන් තොරයි ඒ නිසාම නතර වෙලා. ඒ නිසාම හිත නතර වෙලා වගේ. තිතත්තා සන්තුසිතෝ මේ නතර වීම හරහා ඒ සංසුන් වීම හරහා හිතේ තියෙන සතුටක් සන්තුසිතත්තා න පරිතස්සති ඒ සන්තුන් ඒ සතුට වෙච්ච හිතේ කිසි පෙලීමක් නැහැ මෙහෙම සමාධියක් තියනවාද මේ මොකද්ද මේ සමාධිය කියලා ඇවිල්ලා මේ ඒ වෙන පරිබ්‍රාජකාවක් අහනවා මේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්දවරු කියන ඔව් එහෙම එකක් තියෙනවා. භාගතුන් වහන්සේ මේකක් දේශනා කළා තියෙනවා. ඒක තමයි මේ අරහත් ඵල සමාධිය. පොඩි එකක් නෙමෙයි. රහතන් වහන්සේලා රහතන් වහන්සේලා සමාදින සමාධිය. ඉතින් ඒ කියන්නේ අපි සමාධි සමාධිය අපි සේවනය කරන්න ඕනේ. සමාධිය අපි පරිහරණය කරන්න ඕනේ. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන බලන්න ඕනේ මේ සමාධියේ සමාධියෙන් ගත්ත ප්‍රයෝජනේ මට ඊට වඩා අඩු මට්ටමකින් පවත්වන්න පුළුවන්ද? එහෙනම් මගේ කෙලෙස් දැන් අඩුයි. කෙලෙස් වලින් තමයි මේ අර தත්ත්වය දැන් අපි කෙලෙස් තියාගෙන තමයි සමාධිය වලට යන්නේ. මොකද කෙලෙස් ටික යටපත් කිරීම සඳහා. බෑ ටික ටික විපස්සනා කරන්න කරන්න නැවත නැවත ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න කෙලස් ටිකක් බහිනවා කෙලස් ටිකක් අඩු වෙනවා ඡය වෙලා යනවා රාගේ ඡය වෙනවා දේශේ ඡය වෙනවා මෝහේ ඡය වෙනවා යම් පමණක ඡය වීමක් තියෙනවා එතකොට ටිකක් අර මට්ටමින් ඉන්න පුළුවන් සම්පූර්ණයෙන් ඉන්න බෑ ටිකක් ඉන්න පුළුවන් නිකන් මතු පිටම කෙලසුන්ගෙන් තොරයි ලොකුවට සමාධි කරන්නෙත් නෑ වීරයෙන් වළක්වන්නෙත් නෑ නිකන් ඔහේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කෙලසුන්ගෙන් තොරව ඉතින් ඒකම බහුලීකృత වෙන්න හරින්න ඕනේ ඔහම තමයි යන්න තියෙන්නේ <laughs> හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හා. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. ඊයේ දිනේදී මා යොමු කළ ප්‍රශ්නයට අනුව වහන්සේනි වහන්සේගෙන් මාහට ලැබුණ ඕවදන ඌයේ මා ප්‍රගුණ කළ ප්‍රගුණ කළ ඇති මෛත්‍රී භාවනාව දිගටම වඩන ලෙසයි. එහෙත් ආනාපාන සතියට සතියට මට ඇති දැඩි කැමැත්ත නිසාම ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ලබාගත් මොහොත ආසන්නයේදීම මම නැවත වරක් ඒ සඳහා උත්සාහ කළෙමි. මගේ උත්සාහය සාර්ථක වී මගේ සිත දැහැන්ගත වූයෙමි. විනාඩි 30කටත් වැඩි කාලයක් මම ආනාපාන සතියෙන් පසු වූෙමි. ශරීරයේ ස්ථාන කීපයක වේදනා අන්දැනුණු විට මා හුස්ම ගැන සිතීම නවතා වේදනාව ගැන මෙනෙහි කළෙමි. ඊතා ස්වල්ප මොහොතකදී වේදනාව තුරන් විය. මා උකුල මත මා උකුල මත තිබූ මගේ අත් දෙක මට තිබෙන බව නොදෙනී අප්‍රාණික වී ගියේය. එය හිරිවැටීමක් නොවේ. මා පීවි සිහියට පැමිණුනිමි. මොහොතක්වත් මාහට නිින්ද ගියේ නැත. මට ඊටාම සතුටක් දැනුනි. නැවතත් හෙට දිනේ සමාධිය වැඩිම ගැන මෙනෙහි කළෙමි. ප්‍රශ්නය අද දිනේ සක්මන සාර්ථකව කළ නමුත් මෘදු ගතිය තුලම ආනාපාන සතිය අසාර්ථක විය. මුළු දිනය තුලම ආනාපාන සතිය අසාර්ථක විය. ස්වාමින් වහන්සේ ඒ එසේ විය හැකිද? ආධුනිකයන් හට මුල් කාලයේ එසේ සිදුවනවාද? නැවත මට දිගටම ආනාපාන සතිය සාර්ථකව කළ හැකි වේද? ගරුතර ස්වාමින් වහන්සේ මා ගැන අනුකම්පාවෙන් මෙම ගැටලු විසඳා දෙන්න ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට නිවන්. නෑ ඇත්තටම අපි අර ගත්ත එක ආයෙ ඉල්ලන්න ගියාම හම්බෙන්නේ නෑ. ඕකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් හම්බුණා ඉතින් ඊට පස්සේ දවසේ ඒකත් ඒකම ඉල්ලනවානේ. එතකොට ඒකම බරක්. එතකොට ඉතින් හම්බෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දහමේ තියෙන අමුතුම වැඩක් තියෙන්නේ. ඉල්ලුවේ නැත්තම් හම්බ වෙනවා. ඉල්ලන්න ගියොත් හම්බෙන්නේ නැහැ. <laughs> අතහැරියොත් හම්බ වෙනවා. ඕන්ට වඩා ඕකම දැන් ඊයේ හම්බුණා. ඕ දැන් නම් ආයෙත් මම කොහොම හරි ඒකටම යන්න ඕනේ. යන්නේ මලාට යන්නේ. <coughs> ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපේ කියන්නේ ආවොත් ආවදෙන් කමක් නැහැ නාවොත් ඒත් කමක් නැහැ. ඒ වගේ අර පොඩ්ඩක් උපේක්ෂාවක් හදාගන්න. උපේක්ෂාව කදාගෙන ඒ කරපු දේ කරන්න. දැන් ඊයේ සාර්ථක වෙන්න යම්සි ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ යම් යම් ක්‍රම හරහා තමයි තෙන්ට ආවේ. ඒ ක්‍රම ටික අනුගමනය කරන්න ලැබිච්ච ප්‍රතිඵලය අතලා දාන්න. ලැබිච්ච ප්‍රතිඵලය ගැන හිතන්න යන්න එපා. ඒ ගැන ලොකු තණ්හාවක් ඇති කරගන්න එපා. දැන් ඊට පස්සේ ලැබෙන්න තියෙන ප්‍රතිඵල ඊට වඩා වෙන හොඳ දෙයක් වෙන්න පුළුවන්. අපි දැන් අර කල්ලන් හිටියොත් එහෙම ඒක එන්නෙත් නෑ. ඊට පස්සේ එන්න තියෙන එකකට යන්නෙත් නෑ. එහෙනම් අර වෙච්ච දේ අමතක කළා මේ තමන් දියුණු කරපු දේ දියුණු කරගෙන යනවා නම් තව එහාට යාවි. හරි. අවසන් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අඩු සම්මාදි මට්ටමකින් සිත දිහා බැලීමට උත්සාහ කළෙමි. වාර දෙක තුනක් සාමාන්‍ය විදිහට භාවනාව කරගෙන ගිය අතර ඊට පසු අවස්ථාවල ඊතා කුඩා චිත්තක්ෂණ ඇති වී නැති වී යන ආකාරයට දකින්නට පටන් ගත්තා. සමහර සිතුවිලි ගැන කිසිම හැඟීමක් නැහැ. මතකයට නගා ගන්නවත් බෑ. මේ ක්‍රියාවලිය ඊට වේගවත්. සමහර සිතුවිලි දිග දිහා සිතුවිලි දිග වේලාවක් තිබුණා. ඒවා විදර්ශනා කළා. අද උදේ පරයන්කේදී ඊට වේගවත් චිත්තක්ෂණ ඇති වී නැති වී යන අයුරු නිරීක්ෂණය කළා. කොයිතරම් සිතුවිලි ආවත් ඒවා පිටුපසින් හිස් බවක් දැක ගන්න හැකි වුණා. උදාහරණයක්. පිටුපස ඇති කැන්වස් තිරයක් ඉදිරිපිට බොඳ වූ සිතුවම් ඇති වී නැති වී යනවා වාගේ. එක් අවස්ථාවක සිත නිහඬ වී අඳුරු ස්වභාවයකටපත් වුණා. එය ගැඹුරු සමාධි තත්වයක්. ඊට පසු අවස්ථාවේ ඊතා අඩු වේලාවකින් අඳුරු ගතියටපත් වුණා. ඔබ වහන්සේගෙන් උපතිස් පතමි තෙරුවන් සරණයි. ඔය දේ වෙන්න අරින්න. ඔය දැන් යන විදිය හුඟක් හොඳයි. ඒ කියන්නේ මේවට එන්න හැරලා මේවා අපි අහු නොවි යාම හරහා නැවතත් අර හොඳට බොහොම සෞම්‍ය සමාධියකට යනවා. මේක දැන් ටික ටික වෙන්න ඉඩ හරින්න මේ ඔය කරන විදිය හොඳයි. අලුතෙන් විශේෂ උපදේශයක් දෙන්න ඕනේ නැහැ. ඔය විදිහටම කරන්න. ඒ කියන්නේ හිත දිහා කියන්නේ මේ ගියේ විදිහටම මේ අඩු සමාධි මට්ටමකින් ඉන්නවා. ඉන්දැත්තේ ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඒ ටික අතහරිනවා. ඒ ටික අතහැරලා අතහැරලා අතහැරලා ගියාම ඔන්න ආයි හිත හොඳ නිකන් හොඳ නිකන් අර සීතල වතුර ටි විදුරක් බින්දා වගේ බිව්වා වගේ ඔන්න හොඳට ආයි නිකන් සමතේකටපත් වෙනවා. නැත්තම් එකඟ වීමක් වෙනවා. පස්සේ ඒක කමක් නැහැ එතන භුක්ති විඳින්න. ඊට පස්සේ ආයෙත් ඉතින් ඊළඟ වතාවේදී දේ දෙනම කරන්නයි තියෙන්නේ. ඕක ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඔව්. කාගෙද ඔව්. ප්‍රශ්න අවස් ඔව් පොඩ්ඩක් දෙන්න බෑ. ඔව්. මෑණියන්ගේද මේ ප්‍රශ්නේ? ආ හරි. ඔව්. දැන් මේක අද අද දවස් තමයි මේවා සිද්ධ වුනේ මේ විදියට අන්ධකාර තත්ත්වයක් ආවේ. හරි. දැන් මම කල්පනා කරන්නේ මේ දැන් ඔබ වහන්සේ කිව්වානේ අර අඩු සමාධියකින් ඉන්න කියලා දැන් මේ අන්ධකාර තත්ත්වයේ කියන එකේදී ටිකක් තදබල සමාධියක් තියෙනවා. තියෙනවා. හැබැයි දැන් මේ මේ කියන්නේ මට තේරලා තියෙන විදිහට දැන් මේ සමාධිය අර වගේ නිකන් ග්‍රහණය කරන ගතියක් නෑ. මෙතන හරි සොම සෞම්‍ය ගතියක් තියෙන්නේ. බලන්න මේ සමාධියෙන් පස්සේ හිතට ආතතියක් නැහැ. පොඩ්ඩක්වත් පොඩ්ඩක්වත් නැහැ. ඒ හින්දා මේ සමාධිය ප්‍රගුණ කරලා වරදක් නැහැ. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට වෙන්නේ සමහර සමාධි තියෙනවා. ඒ සමාධියට ගියාට පස්සේ නිකන් හරිය නිකන් ග්‍රහණය කරගත්ත ගතියක්, හිර වෙච්ච ගතියක් තියෙනවා. දැන් මේ යන විපස්සනා සමාධියේදී කියන්නේ හොඳට හිත සුද්ධ කළා හරිය නිකන් සෞම්‍ය තැනකට තමයි දාන්නේ. එහෙමයි. ඒ හොඳට නිකන් අපි මතු පිටයි හිටියෙත් අපි ලොකු ගැඹුරක හිටියෙත් නෑ මතු පිටම ඔහේ නිකන් හිත දිහා බලන් හිටියා. ඒන ටිකට් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළාට පස්සේ ආයි සුද්ධ කළා කියන්නේ අපි ඒවට අහු නොවන ප්‍රඥාවක් දියුණු කළා. දැන් අපිට රාගයක් ආවන මේ තියෙන රාගය කියලා තේරුම් තේරුම් කළා දුන්න හිතට. ඊළඟට ඒ ඊළඟට තින් එයාට ඒ මාරයට ඒ බෝලේ දාන්න බෑ දැන්. අන්න වෙන බෝලයක් දානවා. ඔන්න අපි ඒකටත් යන්තම් බේරෙනවා. බේරෙනවා. ඊට පස්සේ ඒ බෝලේ එන්නෙත් නෑ. ඉතින් ඔහම දාන දාන එකෙන් අපි බේරින් බේරින් ගියා නම් දැන් මාරයට දාන්න බෝල් නෑ. දැන් ඉන්නේ අපි දැන් එතකොට නිකන් හිස් බවක තියෙන්නේ හිත. එතෙන්ද යනවා ඔය වගේ සමාධියකට. ඒකේ වරදක් නෑ මේ ඒක හිතයන. ඔව්. හොඳයි. හොඳයි. තේරුණා සල්ලි. තව ආචික ප්‍රශ්නයක් තියෙනවා මම. හොඳයි. හරි. ස්වාමීන් වහන්සේ මම දැන් කරගෙන යන්නේ ප්‍රාස්වාසයේ නිරෝධය. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඒක ඒ කමතහනේදී මට ඒක බහුලීගත කරන්න කියලා. ඔව්. මම දැන් ඒක කරගෙන යනකොට උදේවරුේ හුඟක් වෙලාට මම ගෙදරදී කරන්නේ උදේවරුේ පැය දෙකක් විතරක් මට ඉන්න පුළුවන් අනිමිත්ත සමාධියේ. මුකුත්ම නැහැ. ඒ සමාධිය තුල මට ඉන්න පුළුවන්. සමහර වෙලාවට මං හිතලම නැගිටිනවා. පැය දෙකක් විතර ගියානේ මීට වඩා හොඳ නැද්ද දන්නේ නැහැ ඉන්නේ කියලා මම තීරණය කරගන්න. දැන් ඒ ඒකේ ඉඳද්දි ස්වභාවය මොකද්ද? ස්වභාවයේ තියෙන්නේ කයක් නැහැ. සිතුවිලි නෑ. අරමුණක් මුකුත් නෑ. කිසිම අරමුණක් නෑ. ඉන්නවා අර ඉදිරිය බලාගෙන. ඒකෙදි සමහර වෙලාවට සමහර දවස්වලට අර වතුරට ඉර එළිය වැටෙන්නේ. ඒ වගේ නලියන ස්වරූපයක් තියෙනවා. ඒකත් මම ගණන් ගන්න නැහැ. ඒ දිහා උපේක්ෂාවෙන් බලන්. එතකොට ඒකත් නැති වෙලා යනවා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී දැන් අර ඔටෝ යන්නේ. ඔය කියන්නේ මම ඒක දකින්නේ දැන් පියවර දෙක අතර හිදෙස. ඒකට විතරයි හිත යොමාගෙන යන්නේ. ඒ කියන්නේ අනිත් ඒවා ගැන මේකක් නැහැ. මොකුත් නැහැ. මම සමහරලාට වටපිටත් බලනවා. හරි. ඒත් මට අරක දිගේ යන්න පුළුවන්. දැන් ඒක මේ මේ කායයට නිකන් මේ හුරු වෙලා. හුරුම වෙලා ගිහිල්ලා. හොඳයි. දැන් මට දැනගන්න ඕන මං ඉදිරියට අර වැඩිද මං පැය ගාණක් ඉන්නවා. ඒ වගේ තමයි. වැඩි. ඒ හින්දා දැන් මෙහෙදි මං ඒක අඩු කරනවා. ඒක තමයි. අඩු කරන්න කියන්නේ දැන් දැන් අනිත් වෙලාවට දැන් මොකක්වත්ම හිතට එන්නේ නැද්ද? අනිත් වෙලාවටත් මම කියන්නේ අනිත් කටයුතු කරනකොට කටයුතු කරනකොට නෑ මම ඉන්නේ කයට හිත දානවා. ඒ වෙලාවට වැඩක් නැති වෙලාවට. දැන් බෑ. දැන් ඒව ඔට්ටු නෑ. ඔට්ටු නෑ. නෑ. ඊළඟට වැඩක් කරනකොට ඒ වැඩේට විතරයි. හරි. නෑ ඒ කියන්නේ දැන් දැන් කියන්නේ කයට හිත දානවා කියන්නේ අපි ආය අරමුණක් අල්ලලා දෙනවනේ. එහෙමයි. දැන් එතන එහෙම අවශ්‍ය නැහැ දැන්. එහෙමයි. ඊට වඩා يعني මේ පැත්තෙන් යනකොට හිත නිදහස් කර කර යන්න ඕනේ. එහෙමයි. හිතට නිදහස් වෙන්න ඉඩ දෙන්න. අපි අපි කැමති නෑ මේ මනුස්සයර නිදහස් කරන්න. ඉතින් පොඩ්ඩක් නිකන් නිදහස් කරන්න. නිදහසේ ඉන්න ඉඩ දෙන්න. කියන්නේ මොකක් අරමුණක් එයාට වමනා එයා වෙන කියන්නේ අපි බලෙන් අරමුණු දෙන්න වමනා නැහැ දැන්. එහෙමයි. ඒකයි ප්‍රධාන තේ. බලෙන් අරමුණු දෙන්න එපා. ඊළඟට දැන් ඔය වගේ හුඟක් උමනාවෙන් ගැඹුරු සමාධියක පැය දෙකක් නම් කොහොමත් ඉන්න එපා දැන්. අවශ්‍ය නැහැ. එහෙමයි සයන්හන්සේ. ඒක දැනගන්න තමයි මට උවමනාව තිබ්බේ. එහෙම ඉන්න ඕනේ නැහැ. අවශ්‍ය නම් පොඩි වෙලාවක් ඉන්න. අර දැන් අපි කතා කරන්නේ දැන් අපි ගැඹුරු සමාධිවල ඉන්න ඉඳීම හරහා කෙලස් යටපත් කරනවා. මැඩ මැඩ පවත්වනවා සමාධි සමාධි බලයෙන්. එහෙමයි. ඒක පාඩුයි මේ වෙලාවේදී. එහෙමයි. ඒ හින්දා පොඩ්ඩක් හිත මතු පිට විතරක් පවත්වන්න. නිකන් බොහොම සංසුන්ව හිත දිහා බලාගෙන ඉන්න මේ අඩු සමාධි මට්ටමකින් අඩු වීර්ය මට්ටමකින්. එතකොට ඔන්න කෙලස් එනවා. එතකොට මෙයා නිකන් අපි විවෘත කරලා එළියට දැම්ම වගේනේ. එහෙමයි. හැබැයි ඒ ඒ ඒ ඒව එද්දි හැබැයි අපි ප්‍රඥාවෙන් දැක දැක හිත මුදව ගන්න ඕනේ. හිත කෙලසෙන්න නොදී රැක ගන්න ඕනේ. එහෙමයි. ඒ රැක ගන්න රැක ගන්න අපි එන්න තියෙන කෙලෙස් වලින් හිත කියන්නේ අපේ තුල ප්‍රඥාවක් දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අපි මුලාවෙන් අයින් වෙනවා. මෝහෙන් අයින් වෙනවා. මෝහයත් ඡය වෙනවා. ඒකයි. ඉතින් රාගය ෂය වෙනවා, ද්වේෂය ෂය වෙනවා, මෝහය ෂය වෙනවා. මෝහය ෂය වෙන්න නම් මෝහය ඇති කරන අරමුණු ටිකක් එන්නත් ඕනේනේ. ඒව හරහානේ මෝහය ෂය වෙන්න වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒක දිගට පවත්තන. ඒ කියන්නේ දිගට පවත්තන කියන්නේ බොහොම කියන්නේ චිත්තානුපස්සනාවෙන්ම යන්න උදේ නැගිටලා ඉඳන් පොඩ්ඩක් හිත දිහා බලාගෙනමයි හැනි කටයුතුත් කරන්නේ. මම දැන් හැබැයි අර රැට නිින්දට යනකොට සාවින්හන්ස ඇඳේ ඉඳන් ප්‍රාස්වාසයේ නෑ ප්‍රාස්වාසයේ නිරෝධය බලන්න. අකම ඉතින් ඔය කොයි එකේ Nirodhe බැලුවත් අතෙන්ට යන්නේ. ඔව් එතෙන්ට යන්නේ අර. දැන් ඇද්දට ගියාම නිදාගෙන ගියාම අර එක හුස්ම වේගවත් වැඩි නේ වෙලාවට. එතකොට මං කරන්නේ හැරම Nirodheට හිත යොමු කරනකොටම දන්නේම නැහැ. හා. කමක් නැහැ. කොයි වෙලාව නිරුද්ධ වෙයිද දන්නේ නැහැ. ඒකටනේ අපි උරු වෙන්නවා. ඒක තමයි. ඉතින් මේ කමක් නැහැ හිත දැන් ඒ කියන්නේ ආයෙ නිදාගන්න යද්දී හිත හොඳට පිරිසුදු කළා, සුද්ධ කළා, හොඳට නිකන් සිහිල් කළා නිදාගන්න. ඒ අරමත් කරන්න ඕනේ නැහැ. මං හිතන්නේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අර හිතලා මතලා මේ ඒ කියන්නේ සමහර වෙලාවට දවසේ ඇතම් කටයුතු හරහා හිත හුඟක් අවුල් වෙන වෙලාවට තියෙනවා. ඒ වෙලාවට ඉතින් උත්සාහ කරන්න වෙනවා. ඒ වෙලාවට වීරයෙන් කරන්න වෙනවා. ඒ වෙලාවට අර මුලින් සමාධි කරා වගේම කරන්න වෙනවා. මොකද හුඟක්ම අවුල්. දවස් සමහර දවස්වල ඒ තරම් මේකට කුණු එකතු වෙන්නේ ඒ දවස්වලට mm. සාමාන්‍ය දෙයට යන්න පුළුවන්. ඒක මේ ස්වභාවය අනුව තමයි දවසේ හැටියට අනුව තමයි අවශ්‍ය කරන මේ පිළ මොකද්ද පිළියම් යොදන්න වෙන්නේ. එහෙමයි සර්. මට ඒ ටිකයි දැනගන්න ඕන තියෙන අර කාලය වැඩි එකකින් එහෙම මට හිතෙනවා වැඩි කියලා. වැඩි කියලා එහෙමයි සර්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අර එන්න හරි. හරි මේ මෑණිය පොඩ්ඩක් කතා කරන්න මේක මේක හ්ම් දැන් අවසරයි ස්වාමිනාංශ. ස්වාමිනාංශ මම දැන් පරයන්ක භාවනාවට සාපේක්ෂව සක්මන කරනවා. හරි. දැන් සෑහෙන කාලයක ඉඳන් මු සක්මනේ ස්වාමිනාංශ කිව යුතු තරම් දැන් සක්මන කරනකොට කකුලට රළු ගතියවල් දැනෙනවා. එහෙම දැනෙනවා. නමුත් මේ දැන් නිවසේදීත් ස්වාමීන් වහන්සේ මොකද මම දවස් පහ සතිය දවස් පහ ශුන්‍යාගාරයක් ගෙදර ඒක නිසා ගෙදරදීත් වැඩිපුර කෙරෙන්නේ සක්මන නෝ ස්වාමීන් වහන්සේ සක්මනේ කිසිම දැන් මේ සක්මන කෙලවරට සිහිය යනවා කියලා හිතුවත් එක වතාවක් හරි සිත පිට යනවා. ආ ඒකම නේද? එතකොට හැබැයි පිට යනවත් එක්කම ටක් ගාලා අවදිමත් වෙනවා සිත පිට ගියා කියලා. හොඳයි. නමුත් ස්වාමීන් වහන්සේ සක්මනේ දිනුවා. ඒකමයි. <laughs> යන විදිහ හොඳයි. ඒක බලෙන් මෙව කරන්න එපා. ඔය දේ බහුලීකృత කරන්න. බය වෙන්න එපා. ඒ කියන්නේ හොඳට දැන් Tamanට නිශ්ශබ්දව දැනෙන දේටම හොඳට හිත පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවද? ඉතින් හිත පිට දැන් ඒ කියන්නේ අපිට පොඩ්ඩක් මේට යනවා. ඒ ඒ <laughs> එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒ වේ චුට්ටක් වුණනම් බලන්න. දැන් මේ රළු ගතියට මොකද වෙන්නේ? දැන් පාදේ පොළ මේ පොළවේ පාදේ වදිනකොට ඔන්න තද ගතියක් දැනෙනවා. තද ගතිය කොහොමද දැනෙන්නේ? තද ගතිය එකපාරටම මේ මුළු කකුලටම දැනෙනවද? නැත්නම් යම් ප්‍රදේශයකට මුලින් දැනෙනවද? ඊළඟට එකම තීව්‍රතාවයෙන් හැමදැනම දැනෙනවාද? ඔයගේ පොඩ්ඩක් අර තද ගතියට තව ටිකක් හිත නංවන්න. ඒ කියන්නේ විස්තර චුට්ටක් තව බලන්න. එහෙම. ඒතර ස්වාමීන් වහන්සේ පරයන්කෙත් දැන් මම අර දැන් මට යන්තම් වගේ සියුම් දැනීමක් තිබුණා. ඊයේ මොකද්ද ඔය එකක් කියන්නේ? නාඩි ගැටෙනවා වගේ ඒක තිබුණානේ. දැන් අද ස්වාමීන් වහන්සේ සියුම් ගැටෙන ගැටියත් අදී නාඩි වගේ වැටෙන ගතියත් අඩුයි පරයන්ක දෙකක් විතර. පොඩ්ඩක් ඉන්න. ඊයේ අර ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ කිව්වයි කියලා කිව්වේ නාඩි වැටෙනවා එක දිගට බලන්න කියලා. ඒ ඒ කිව්වේ මෑනියෝද? ඔව් එහෙම එහෙමයි මෑ ස්වාමිනාන්ත ස්වාමිනාන්ත මට දැන් ඔය ඔය ගොඩාක් ඇඟේ චංචල කම්පන ගතිය ඇති වුණේ අගෝස්තු මාසේ. ඒතකොට ගොඩාක් හුඟක් මේ මේ මෙහෙමම නිකන් මම ඇස්සරගෙනත් බලාගෙන ඉන්නවා බයත් හිතෙනවා ඒ උනාට දිගටම කරලා දැන් ඒව නැතිට වෙලා තමයි ওই සියුම් තත්ත්වයට ආවේ. හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඒකෙත් අර මම ඊයේ කිව්වේ ඒකෙන් දැන් නිකන් ඔය නැතිලා යන විදිහ බලන්න. දැන් අද ස්වාමීන් වහන්සේ ඒ වගේ අද දැන් මුකුත් නොදන්න කය වේදනත් මුකුත් නැහැ. පැයක් පරියන්ක ඉන්නවට වැඩියෙන් ඉන්න ඕනද ස්වාමීන් වහන්සේ? ඒතන ඇද්ද? පැයක් ඇතිද? දැන් අද මොකද උනේ? අද දැන් ඒ කම්පන දිහා බලපලාම හිටියේ. පොඩි අර ඇඟ පැද්දෙන ඔළුව පැද්දෙන ස්වරූපේ තියෙනවා. නමුත් අර ඇතුලේ අර නාඩි වැටෙනා වගේ පොඩි ගැස්මක් තිබ්බ එක නැහැ. නමුත් මම නැහැ. කය දිහාම බලාගෙන හිටියේ. එතකොට මුකුත්ම කය දැනීම් වේදනක් නැහැ. කයේ මුකුත් දැනුනෙත් නැහැ සම්මාස. ඉන්න පුළුවන්ද එතන? ඉන්න පුළුවන්. හිතට මුකුත් සිතුවිලි ආවෙත් නැහැ. සිතුවිලි කියන්නේ සද්ද ඇහෙනවා. ඔව්. සිතුවිලි නෑ ස්වාමිනාංශ සද්ද ඇහෙනවා. ඒ වගේ සිතුවිලි එන්න සිතුවිලි එන්න වගේ එනකොට දැන් මෙතන හිස් වගේ තේරෙනවා. සද්දාරමෙම පිටේ එළියෙම යනවා. ඔව්. ඒ ඒ ඒවට ස්වාමිනාස ගැටලුවක් නැහැ. ඕන සද්දයක් ඇතුළත උනත් ඕනම් බලන්න දැන් ওই සද්දයක් ආවහම ඒකෙත් නැති වෙන හැටි බලන්න. ඊළඟට සිතුවිල්ලක් ආවත් ඒකෙත් නැති වෙන හැටි බලන්න. එහේ මගේ මොන හරි දැනුණොත් ඒකෙත් නැති වෙන හැටි බලන්න. එහෙමයි. නැති වෙන හැටි බල බලා ඉන්නකොට හිත නිකන් යාවි සමාධියකට වගේ. එහෙමයි සමනස. අද එහෙම සමාධියක වගේ හිටිය බවක් තේරෙනවා. සමනස ඒක සමාධියක්ද මට තේරෙන්නේ නැහැ. දැන් මේ මුකුත් නැතුව වගේ ඉන්නව දැනෙනක සමාධියද ඒක? නෑ ඒක තමයි. එතෙන්දී මුකුත් නැතුව ඒත් හොඳ අවදිමත් භාවයකින් හිටියද? එහෙමයි. හොඳයි. ඕක ප්‍රගුණ කරන්නකෝ. ඒ කියන්නේ සමාධියක් තමයි ඔතන තියෙන්නේ. දැන් මේ දැන් ඔතන යන්නේ දැන් අපි හිතියේ මෙතෙක් වෙලා අරමුණු සහිත සමාධියක්. එහෙමයි. දැන් මෙතෙන්දී මේ අරමුණු වල නැතිවීම දැක දැක යද්දී එනවා අරමුණු රහිත සමාධියකට. එහෙමයි. ඒක තමයි හිමීට යන්නේ දැන් ඔය. ඒකට යන්න ඉඩ දෙන්න. ඒක පොඩ්ඩක් දැන් මේවා එනවා. ඒවයි නැතිවීම බලබලා ඉන්නවා. බලබලා ඉඳලා දන්නේම නැහැ. හිත නිකන් අර වගේ තැනකට යනවා. එහෙම ඉන්නවා. එතෙන්දී එතෙන්දී මුකුත්ම කරන්න යන්න එපා. බොහොම බොහොම නිකන් තෘප්තිමත් භාවයකින්, සතුටු සිතකින්, සැහැල්ලු හිතකින් ඔහේ ඉන්න එතන තියෙන්නේ. මුකුත්ම කරන්න යන්න එපා එතෙන්දී. එහෙමයි. සක්මන තමයි ස්වාමිනාසි ටිකක් අර මට දැන් පරියන්කේ දැන් අර වේදනාවක් දැනෙන්නේ නැතිද පරියන්කේ ඉන්න ප්‍රමාණය දැන් මේ වගේ මෙහි ආවහම තමයි වැඩි. දැන් ගෙදරදී ස්වාමිනාසි සක්මන ගොඩක් කරේනවා. නමුත් සක්මනේ එහෙම දැන් සක්මනේදී ඔය දැන් දේවල් වලට හිත නැංවීම හරහා වෙහෙසක් දැනෙනවද? නැහැ. එහෙමත් නැද්ද? يعني හිත බොහොම සැහැල්ලුවෙන් ඒවා බලබලා ඉන්නවා. සැහැල්ලුවෙන් බලබලා ඉන්න හිත පිට ගියත් ටක් ගාලා දැනෙනවා. එනවා. එහෙමයි. හැබැයි සැහැල්ලුවෙන් බලබලා ඉන්න පුළුවන්. පුළුවන්. එක වතාවක්වත් පිට නොගෙහින්නම් තියෙන්නේ නැහැ. ඒක ඒ ගැන මේ වෙන්න එපා. දැන් මේ ඒ සැහැල්ලුවෙන්ම ඒ කර කර ඉන්න. එතකොට නිකන් හිත නිකන් අරමුණට වැඩි යන්නේ නැති ගතියක් එන්න පුළුවන්. ඒකල ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් දැන් ගෙදරින් පාරට යන්න ටික දුරක් යන්න තියෙනවා. ඒ ටික යනකොටත් සක්මණෙම යන්නේ. ඒක කමක් නැහැ. කියන්නේ දැන් ගෙදෙද්දි සක්මන් කරද්දිත් වැඩි වීරයකින් දැන් ඒ දැනෙන දෙයට දාන්න යන්න එපා. දැන් පොඩ අඩු වීරයකින් හිත තියන් ඉන්න බලන්න. අඩු වීරයකින් මේ දැනෙන දෙයත් එක්ක ඉන්නවා. අපි ඉස්සෙල්ලා එහෙම නෙමෙයිනේ කරන්නේ. මුල් මුල් කාලෙදී මේ දැනෙන දෙයට බල කළා හිර කළා දාගන්නව නැත්නම් එළියට පයින්නවනේ. ඒක බල කළානේ දාන්නේ. දැන් එහෙම කරන්න එපා. දැන් මේ දැනෙන දෙයට බොහොම සැහැල්ලුවෙන් එයාටම නිකන් බලන්න දෙන්න. දැන් කෙරෙන්න ඉඩ හරින්න. දැන් කරන්න යන්න එපා. භාවනාවට කෙරෙන්න ඉඩ හරින්න. දැන් මේ එයා නිකන් ඔහේ කය ඔහේ ඇවිදිනවා. එයාට ඕනනම් බලපු දෙයක්. ඒ වගේ. එයාගේ පොඩ්ඩක් නිකන් වීරය අඩු කරන්න දැන්. යොදන බලෙන් බලෙන් යොදන තෙරපුම අඩු කළා. ඕනනම් එයාට බලන්න දෙන්න. එහෙමයි. හොඳයි. හොඳයි. කරුණ වගේක් තියෙන ලිපේ කියව. හොඳයි. භාවනාව අවසානයේ සිත පිළිබඳ ආවර්ජනයක යෙදුණු අවස්ථාවක සිතට නැගුණු අදහස් කීපයක් දක්වමි. සිත සහ සිතවිලි යනු දෙකක් කියා සිතවිලි ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධ නිසා සලායතන මගින් අරමුණු ගැනීමෙන් මේවා කුසල් අකුසල් විය හැකියි. භාවනාවේදී අප අකුසල් තුනී කර සංස්කාරයන් අඩු කර ගැනීමට උත්සාහ දරනවා. ආශ්‍රව පහ කරනවා. නැවත භවයක් සකස් කර නොගන්නවා තියෙන්නේ. තව දුරටත් සංස්කාර ඇති කර නොගැනීම. එහෙමනම් සිත විඥාණය තවත් භවයක උප්පත්තියට කරුණු සකස් කරන්නේ නැහැ. එතකොට සිත විඥාණය කියන්නේ හිස් දෙයක්ද? නැත්නම් මරණින් මතු විශ්වයට මුසු වෙන අභාව්‍ය අභාව්‍යම තත්වයක්ද? ඔව්. මම මෙහෙම අහන්නම් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන මේ සූත්‍රයක් එනවා අත්ති රාග සූත්‍රය කියලා. ඒ සූත්‍රෙදී දැන් එතනදී උපමාවක් දෙන්න. ලස්සන උපමාවක් දෙන්න. ඒකද කියනවා මේ බිත්ති හතරක් තියෙන ගයක් තියෙනවලු. ඒ බිත්ති හතරේ හැබැයි හැම බිත්ති එකම කවුලක් තියෙනවා. දැන් බුදුහාමුදුර අහන උදේට නැගෙනහිරින් එන මේ ආලෝකය හිර එළිය බෙදෙන්නේ කොයි බිත්තියේද? ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා මේ දැන් නැගෙනහිරින් එන්නේ නැගෙනහිර ආලෝකයෙන් නැගෙනහිර කවුලෙන් ආවොත් වදින්න ඕනේ බටහිර බිත්තියේ. මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා මේ බටහිර මේ බිත්තිය වදිනවා. දැන් බුදුහාඳුර අහනවා දැන් මේ බටහිර බිත්තිය නැත්තම් කොහෙද වදින්නේ? පොළවේ වදින්න ඕනේ. දැන් ගිහිල්ලා මේ උඩ ඉඳන් එන ආලෝකය ඔන්න ගිහිල්ලා පොළවේ වදිනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා පොළවේ වදින්න ඕනේ. ඊළඟට බුදුහාඳුර අහනවා එහෙනම් පොළවත් නැත්තම් කොහෙද වදින්නේ? ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙනම් වතුරේ වදිනවායි කියලා. සාමාන්‍යයෙන් හිතනවානේ අපි මේ පොළවට යට වතුර තියෙන්නේ. වතුර වදිනවා කියලා. ඊට පස්සේ අහනවා බුදුහාඳුර එතනින් අතර වෙන්නේ නැතුව වතුරත් නැත්තම් කොහෙද වදින්නේ? මොකද හිතන්නේ? ඈ? නෑ අදාළ නැහැ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියනවා අන්න එතකොට අපපතිට්ඨිතයි කියනවා. මේ වදින්න තැනක් නෑ. හැබැයි එතනින් අදහස් වෙන්නේ ඉරේලිය නැහැ කියලා. ඉරේලිය තියෙනවා. අපපතිට්ඨිතයි. ඒ වගේ තමයි විඥාන මට්ටම. දැන් අපි සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විඥාණය රූපවල ඉන්නවා. රූපවල පතිත වෙලා ග්‍රහණය කරගෙන පතිට්ඨිතයි. දැන් මේ ශුන්‍යතා අනිමිත්ත මට්ටම් වලදී විඥානය අපපතිතයි. විඥානයක් තියෙනවා, දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවය තුළ කිසි ග්‍රහණය කිරීමක් නැහැ. කිසිම අරමුණු ග්‍රහණය කරගත්ත, අරමුණු වල läගගත්ත, අරමුණු වල සිටගත්ත විඥානයක් නෙමෙයි තියෙන්නේ. අපපතිත්ිත විඥානයක්. ඒක තමයි අපපතිත්ිත විඥාන කියන නම් බුදුරජාණන් වහන්සේ පහ මේ පැහැදිලි කරන්නේ. ඉතින් දැන් පුනර්භවය වෙන්නේ උපාදාන සහිත නම්. ඉතින් බුධාඳුර පෙන්වන මාර්ගයේ අපිටම කවුරු හරි කෙනෙක් සම්පූර්ණයෙන් උපාදාන වෙන වෙන්න තියෙන හේතුන් ටික අයින් කරා නම් රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන් ක්ෂය කරා නම් ඉතින් උපාදානයක් නැහැ. ඒතකොට ඉතින් රහත් වෙලානේ. ඊට පස්සේ ඊළඟ භවයක් නැහැ ඉතින්. දැන් මෑණියගේ ප්‍රශ්නේ මොකද්ද? ඒක තමයි. සිත කියන්නේ දැනුවත් භාවයක් විතරයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංජකෝ ආගන්තුකේහි උපක්ඛලේසේ උපක්ඛලිට්ඨං. චුට්ටක් නෑ නෑ ඔප් ඔප පතිත වෙන්න තැනක් නෑ වගේ. පතිත වෙන්න නම් ඒ කියන්නේ ඉරේලිය දැන් ඉරේලිය තියෙද්දී ඉරේලිය මොහොකවත් පතිත උනේ නැත්තම් තියෙන්නේ නිකන් අඳුරු ස්වභාවයක්. මොකද මේ දැන් දැන් හඳ තියෙන දැන් අපි හිතමු හඳ තියෙනවා කියලා කියන්නේ අපි හිතමු මාසේ පොය දවස ගැන හිතන්න. මාසේ පොය දවසේදී ඉරේලිය නැද්ද උඩ අපේ පෘථිවියට උඩින්? ඉරේලිය තියෙනවා. හැබැයි ඉරේලිය තිබුණාට හඳක් නැහැ මේක පරාවර්තනය කරන්න. ඉරේලිය නැහැ කියන එකක් නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. රැයටත් රෑටත් මේ ඉරෙලියක් තියෙනවා මේ ඉරෙලිය පෙන්වන්න කෙනෙක් නෑ අපිට. හඳ තියෙන වෙලාවට හඳ විසින් අන්න ඉරෙලිය පෙන්නලා අපිට පරාවර්තනයක් පෙන්වනවා. අන්න වගේ තමයි මේ විඥාන ස්වභාවයක් තියෙනවා. හැබැයි විඥාණය මේ පිහිටන්න ඔබ්ජෙක්ට් එකක් නෑ. පිහිටන්න තැනක් නෑ. මේ අරමුණක් නෑ. ඒකට තමයි අපපතිත්ථිත විඥාන මට්ටමක් කියන්නේ. ශුන්‍යතා නිමිත්ත මට්ටම් වල තියෙන අපපතිත්ථිත විඥාන මට්ටමක්. එතනින් අදහස් වෙන්නේ මැරිලා කියලාවත්, විඥානේ නැහැ කියලාවත් දෙයක් නෙමෙයි. එතන තියෙනවා සම්පූර්ණ දැනුවත් භාවයක් තියෙනවා. අවදිමත් භාවයක් තියෙනවා. හොඳට සියලු දේ තේරෙනවා. නැත්තම් ඉතින් මේක සම්පූර්ණ නිකන් නිර්වින්දනයක් වෙන්න ඕනේ. නිර්වින්දන සභාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. සම්පූර්ණ දැනුවත් ස්වභාවයක් තියෙන්නේ. මේක හැබැයි කිසිම තණ්හාවෙන් අල්ලගත්ත ස්වභාවයක් නැහැ. ග්‍රහණය කරගත්තු ස්වභාවයක් නෑ. හරිම නිදහස් ස්වභාවයක් තියෙන්නේ. ඒ නිදහස් ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ මනුස්සයෙන්ගේ ප්‍රകൃතිය. පබස්තර මිදම් භික්කවේ චිත්තං තංජකෝ ආගන්තුකේ උපක්ඛලේසෙහි උපක්ඛලිට්ඨං. මේ මහණෙනි මේ මේ මේ සිත සැබවින්ම කියන්නේ ප්‍රകൃති වශයෙන් ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරය කියන්නේ මේ එළිය විහිදනවා කියන අදහස නෙමෙයි. ප්‍රകൃති වශයෙන් යාගේ තියෙන්නේ මේ සරල නිදහස් ස්වභාවයක් තියෙන්නේ. හැබැයි මේ එනවා බාහිරින් ක්ලේශ, කෙලස් එනවා. කෙලසුන් තමයි මේ හිත කෙලසන්නේ. දැන් භාවනාවෙන් විපස්සනාවෙන් මේ හිතේ එන කෙලසුන් අයින් කරනවා. අයින් කරාට පස්සේ ආයෙත් යන්නේ අර සාමාන්‍ය සරල අරමුණු වලින් තොර දැනුවත් භාවයකට යන්නේ. එතන තමයි අපි ඔය ශුන්‍යතා නිමිත්ත මට්ටම් වලදී ප්‍රගුණ කරන්නේ, ස්පර්ශ කරන්නේ. ඒවා ස්පර්ශ කර කර අපි මේ ප්‍රකෘති මට්ටම, يعني දැන් විපස්සනාව හරහා ඒකයි කියන්නේ මනස මේ தත්වගත කිරීමක් නැහැ මෙතන. දැන් අපි වෙන දේවල් ඉගෙන ගනිද්දී මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා තත්වගත කරනවා. විපස්සනාවේදී කරන්නේ ඒක නෙමෙයි නිදහස් කරනවා. විමුක්ත චිත්ත කියන කියන්නේ විමුත්තන් අර විමුත්තත්තා ටිතං මේ සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් නිදහස් නම් අරමුණු වලින් නිදහස් නම් ඒ සිතේ නතර වීමක් තියෙනවා. මොකද එයාට යන්න ඕමනා නැහැ දැන්. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඔව්. ඉතින් අර දැන් අපිටම යම්සි කෙනෙක් අ ඒ කියන්නේ දැන් ඔතන මිය යන මොහොතේදී දැන් ඔය වගේ தத்துவයක වුණත් ඇතුලේ කෙලෙස් තියෙනවා නම් ඇතුලේ කියන්නේ අනුසය ධර්මයන් ආශ්‍රව ධර්මයන් තියෙන තාක් මේ தත්ත්වය පවත්වන්න බෑ. රහතන් වහන්සේ කෙනෙකුට විතරයි ওই தත්ත්වය පවත්වන්න පුළුවන් අරමුණු ග්‍රහණයකින් තොරව. අනිත් අනිත් කාගේ වුණත් කෙටි කාලයක් ඔක පවත්වන්න පුළුවන්. හැබැයි කෙලෙස් හරහා ආයි අල්ලනව නැහැ. ඉතින් ඒ අල්ලන්න අල්ලන්න සුද්ධ කරන්න ඕනේ. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් අපි තුමු සම්පූර්ණයෙන් විමුක්ත සිතකින් පිරිනුවම් පානවා. පස්සේ ආයෙ ඉපදිල්ලක් නැහැ. මොකද උපාදානයක් නැහැ. බුදුරජාන් වහන්සේ පුනර්භවයක් තියෙනවා කියලා කියන්නේ උපාදාන සහිත කෙනෙකුට. ඉතින් අපි කර්ම දැන් විපස්සනාව හරහා ලස්සනට පුළුවන් තරම් උපාදාන කරන ස්වභාවය අඩු කරනවා. දැඩි ග්‍රහණය අඩු කරනවා. හිත අර වගේ අරමුණු වල බැහැලා läගගෙන ඉන්න ස්වභාවය අඩු කරනවා. අලුතෙන් කර්ම රැස් කරන ස්වභාවය අඩු කරනවා. හිත පුළුවන් තරම් නිවනවා. මේකයි වෙන්නේ. හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට එහෙනම් අද අදත් අපි සැහැනලා සාකච්ඡා කරා. ඉතින් අද දවසේත් මේ පිංගුතුන් උතුම් වූ සීලයක් සමාදන් වෙලා සත් සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. ධර්ම දේශනාවකට සමත් දුන්නා. ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. මේ අන්දමින් අද දවස පුරා අත්‍යස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන්වත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන්වත්වා. සියලු පින් කැමති අසන්න සත්වයොත් මේ පින් අනුමෝදන්වත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු